නයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡාවේ වුණත්නම් අපිට කියනවා ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙල කියලා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඒ වගේම වෘත්ත ආරාධනාවක් තියමු. යාතරී කාටාරී සාකච්ඡාවට මාතුකා ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් කාල වේලේ ලැබෙන වෙලාව ලැබෙන හැටියට ප්‍රකාශ කරන විදිහට. අපි රජී මාත්‍යන් ඉල්ලා සිටිනු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට. අවසරය පෑම්තුනේ. දර්ශනන් වහන්සේ ආනාපාන සති භාවනාව අනුගමනය කරමි. හුස්ම ක්‍රමක්‍රමයෙන් නැති වී යයි. සමාධියද ඇත. කය කැඩි කැඩි යනවා දැනෙන අතර සමහර අවස්ථාවල ශරීරයේ දෙදරා යන බව දැනේ. එක වේලාවකින් ආනාපානයේ නැවත හොඳින් දැක ගන්නට ලැබේ. සිත සංසුන් වී ඇත. සිතුවිලි නැත. සතිය හොඳින් නැත. ශරීරයේ ඉහළට යන බව හැඟේ. සිත ආලෝකයෙන් ප්‍රභාෂර වේ. ප්‍රීතිය සතට ඇති වේ. මෙනෙහි කිරීමද කරයි. මෙසේ ටික වේලාවක් සිටී. නැවත මුලින් කී කරුණු සිදුවේ. මෙසේ පැය එකමාරකට පැය දෙක කාලයක් සිටිය හැක. කරුණාකර මේ පහදා දෙන්න. ඇත්තට මේකේ මොකද්ද තේරෙන්නේ නැත්තේ මොකද්ද සැකේ එහෙම නැත්නම් මොකද්ද අනිශ්චිත දෙය කියන එක තේරෙන්නේ මොකද යන විදිහ කිසි ප්‍රශ්නයක් නැහැ පහදන්න දෙයක් නැහැ එචේ මේ ප්‍රශ්න කරු කියනවා නම් මෙන්න මේ කියන විස්තරෙ මෙන්න මේ ටික තමයි මට තේරෙන්නේ නැත්තේ නැත්නම් මෙන්න මේ මේ විදිහට මට ප්‍රශ්නයක් මෙතන කොට නැගිනවා කියලා මේ කියන විස්තරේ මොකක්ද බොහොම හොඳයි ඒ නිසා ඒ ප්‍රශ්නේ වරණගෙනවා නම් මේ සභාවට හෝ පස්සේ මොකද්ද පැහැදිලි වෙන්න ඕන කියලා මට නම් පැහැදිලි මේ කියලා තියෙන එක නිසා මෙතන ප්‍රශ්නයක් නැහැ ධෛර්යමත් වෙලා ඉදිරියට යන්න කියන එකයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේගේ දෙපාණමද අවසරයි ස්වාමීන් වහන්සේ මා භාවනා කරන විට සිත එකඟ වන අවස්ථාව ළඟා වන විට මෝන පුරා සතුන් දඟලනවා මෙන් දැනේ. සමහර විට ඇඟේද මෙවැනි දැනීමක් ඇති වේ. වරන් ඇතුලේ රෝගයක් නොවේ. කකුල් නූල නූලක් ඇදෙන කකුලේ නූලක් ඇදෙනවා වගේ සියුම් වේදනාවක් ඇතිවේ. මේ මට බාධාවකි. මා කෙරෙහි අනුකම්පාවෙන් උපදේශක් දෙන සේක්වා. වහන්සේට තිර ජීවනයේ නිරෝගී සුවල වේවායි ප්‍රාර්ථනා කරමි. භාවනාවේ ජීවනයකට ඔය ඉස්සල බාධා එනවා. ඒ බාධා දරාගෙන ඉන්න පුළුවන් නම් විතරයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. ඉතින් මේ වගේ අම්මා මැරෙද්දී දරුවෝ මැරෙද්දී ගෙට ගෙඩි ගද්දී මේ කකුල් පොඩ්ඩක් නලියනවා කියලා බාධා කරගත්තොත් කොහොමඩක් දුක්ඛ සත්‍යයක් අවබෝධ කරන්න බෑ. මේ භාවනාවේ පෙර නිමිත්තක්, සමාධියේනිකේ පෙර නිමිත්තක්. මේක කොහොමඩක්වත් බාධා වෙන්නේ නැහැ කියලා අටුවාචාරින් වාචලා කියලා තියෙන මොකද දරන්න පුළුවන්. ඒ නිසා ඒක බාධා කරගන්නවා නම් ඒක හිත විචින් ඇති කරපු මාරයක්, මාරේ කෙලේශයක්, කොට පෙරක දෝරකමක්. ඒ නලියද්දී උත්සාහ කරන්න ඕනේ මගේ සතිය කැඩෙනවද? මගේ පුංචි නලියවිල්ලකට සතිය කැඩෙනවා නම් ඒක ඇත්තට හොඳ සතියක් නෙවෙයි. ඒ නිසා මේ හිතේ තියෙන ප්‍රතික්‍රියාව මේ පෙන්වන්නේ. හිතේ තියෙන අකමැත්ත, හිතේ තියෙන නුරුස්නා ගතිය නමුත් භාවනා නිසිපිලිවලට යනවා. ඒක නිසා ඉස්සෙල්ලා ප්‍රශ්න කරුත් මේ වගේ මෙන්න මේකයි මට තේරෙන්නේ නැති කිව්වනම් පැහැදිලි කරන්න බලුවන් ඉස්සෙල්ලා ප්‍රශ්න කරු එහෙම බාධා මොකක්ද කියලා පෙන්නලා තිබුණේ මේ ප්‍රශ්න කරු මොනේ නලියන එක ඇඟ පුරා කෝබි දුවන එක ඒක මේ සමාධිගත වෙනකොට අපි ශර්මයේ හැමතැනින්ම අමුතු සංඥා ගොඩක් එන්න පටන් ගන්නවා. ඒකට තමයි තේරෙන්න පටන් අර ගන්නවා ඇඟේ සතිය දැන් ඵලයන් කිව්වත් යන්නේ. මේ මදිවට හරියට ආනාපානෙටත් හිත ගිහිලා ඒකෙත් තොරතුරු හොඳට පෙන්වන ගමන් ඒ අරමුණ අරමුණු කරන තැනත් විස්තර සවිස්තර ව්‍යංජන අනුව්‍යංජන විෂිතුරු පෙන්වන ගමන් මුළු ඇඟේම සතිය තියෙන බාට ලකුණු පෙන්වනවා. ඉතින් මේක බාධාවක් නෙවෙයි මේක ඇත්තටම සුබ සාධකයක්. සුබ ලකුණක්, පෙරනිමිත්තක්, මංගලාවතරණයක් සතිය පිහිටිබ්බා. ඉතින් ඒකයි මම ඉස්සරහ කිව්වේ සතිය පිහිටපු හැම වෙලාවටම අපි වෛර කරනවා. කොහොම හරි ප්‍රයත්නෙන් සීල සමාධි ප්‍රඥා පුරවගෙන සතිය ආපු ගමන් මේ ඇතුලෙන් පුදුමාකාර බයක්, ද්වේෂයක්, අර තෘෂ්ණා ගතියක්, ස්වයං විචනයක් එන්න පටන් ගන්නවා. ඒක අපි සාකච්ඡාවෙන් නැති කර ගන්න ඕනේ. දරුගබක් පිටපු අම්මට දොළ දුකක් එනවා කියන එක ස්වභාවයි. දොළ දුකක් නැතුව දරුගබක් එනවා කියලා කියනවනම් ඒකෙදි යක්ෂ දරුවෙක් තමයි. ඉන්දර මේ ප්‍රසව වේදනාවක් දොළ දුකක් නැතුව දරුවෝ හම්බෙන්නේ නැහැ. මං හිතන්නේ මටත් ළමයි හම්බෙලා නැහැ පිරිමියටත් ඔක තේරෙන්නේ නැහැ කිව්වට මෙච්චර කියන්න තියෙන්නේ. ඒ නිසා මාතෘත්වය කියන එක නිකන් අහසින් එන්නේ නැහැ. ඒකට විඳින්න තියෙන දෙක තමයි දොළ දුක කියලා කියන්නේ දෙන්නේ දුක. බඩේ දරුවගේ අපද්‍රව්‍යයි තමන්ගේ අපද්‍රව්‍යයි දෙකම පිට වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට වමන යනවා, වත් ගන්න බැරි වෙනවා, ලොමු දෙහි ඉල්ලනවා, ගලිකොසට ඉල්ලනවා. ඒක ස්වභාවයි. ඔබ පිරමිඩ් කියාවි දෙනවා. දැන් මට මේ දරුවෝ මේ අල්ලපු ගෙදර මිනිහරි කියන්නේ යනවාද මට මේ ලොමු දෙහි කන්න හිතෙනවා. මට ගලිකොසට කන්න හිතෙනවා. මට මේ කියන්නේ වසංගගනේ ඉන්නේ. ඔය ගෑනුන්ගේ ප්‍රශ්නේ. මේ භාවනා කරනකොට මේ ප්‍රශ්න මතුවෙන එක ඇත්තට මේක අපි දන්නේ නැහැ මූලික දැනුම අපිට නැහැ අපි සාකච්ඡාවෙන් තමයි අයින් කර ගන්න ඕනේ. ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි මේක ප්‍රතිපදාවෙන් එන බව තේරුම් ගන්න. ඒකට මේ කෙලස් කැපෙන බව තේරුම් ගන්නවා නම් ඒ කියන්නේ සතිය දිගට තියනවා දන්නවා නම් මේක ඉවසන්න ඕනේ. අනිත් එක ඉවසන වණන් ඉවසන්න ඕනේ කියලා දන්නවනේ අලියක්කට ඉන්දියාප්පැත්තෙ තිබ්බට ගානක්ද කිතුල් කනල්ලියට. මේ අලිය කර දෙ බින්දියක් වගේ නෙමෙයි. ඕක දිව ගන්න බැරි. අන්නේ විදිහට හිත හැකි සංඥාව ඇති කර ගන්නවා. ඒක ඇත්තටම මේ භවනා කරන කෙනෙක් ගාව ඒක තමයි ඇතිලා නැත්නම් ඒක උගන්වන ගුරුවරයාගේ දෝෂයක්. මොකද භාවනා කරන කෙනා මේ වගේ විදපුනේ විපාරක් නේ ගියේ නැති ගමනක් නැති ඒ නිසා පුංචි දේවල්ට සැක කරනවා. ඉතින් ඒක තේරුම් කර දෙන්න ඕනේ. හැබැයි මම තේරුම් කර දෙනකොට ටිකක් හිත රිදෙන ගතියක් ඇති. ටිකක් කොණහල වගේ මම කියන්නේ. මේ ඒක ගණන් ගන්න එපා පණිවිඩය ගන්න. පාර හරි කරුණා කරලා මේ පෑදීතියට පොරතිය දාන්න එපා. කරුණා කරලා මේ අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපා. අපි විඳලා තියෙන දුක් එක බannකොට ඕව මොනවද අපට? මේක දරාගෙන යෑම තමයි යෝගාවචරය කියන්නේ. ඒ නිසා සතුටින් ඉතින් අනිත් දවසේ මේක වේවා මේක වෙනවා. මේකටම ලෑස්තිලා යනවා කියලා යන්නේ. එතකොට ඕක නිකම්ම වාෂ්පීකරණය වෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අවස්ථරයි ඔබතුමා වන්දනා කරන ගාථා තුනෙහි අගට තී අකුර වරන් ඇතුලේ භගවාති විඤ්ඤෝහීති ලෝකස්සාති යෙදීම සුදුසුදයි දැන ගැනීමට කැමැත්තිමි. ධර්මදේශනා කීපයකම වාගේ තී අකුර යෙදීමෙන් එහි අර්ථය අපට එම ගුණ ගැන නිශ්චිත බවක් නැතිවනවා යන අර්ථයක් දෙන බව අසීමි. භාවනාට හෝ ශීලයට සම්බන්ධ නැතුවත් අප වැරදි ආකාරයෙන් වන්දනා කරන්නේ නම් එය නිවැරදි කර ගැනීම පිණිස පහදා දෙනු මැනවි. අපට වහන්සේට නිරුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂය වතිරුවන් සන්නයි. මොකද්ද ගාතාව කියන එක නම් මට හරියට වෙන්නේ. නමුත් කී කියන එක අදහස් කරන්නේ ඉති ප්‍රත්‍යය. ඉති කියලා කියන්නේ යනුයි. කවුරුහරි කියපු එකක් අපි උද්දෘත කරනකොට එයා මේ විදිහට කිව්වේය යනු කියන එකට ඉති කියලා දානවා. ඒ කියන්නේ යන්න එතන පොස්ට් ඔෆිස් කොමාවකින් අඩු කරලා තියන්න දානවා. ගච්ඡතිටි ගච්ඡ යන්නේ නුයි යන්නේ යන්නේ කියන එකයි තියෙන්නේ. ඒ නිසා ඒ පොදුවේ ඔය ඉති ප්‍රත්‍යය ගන්න බෑ. මෙහෙම වුණා මෙහෙම කිව්වා ඒ යනුයි ඒ බගයි ඒ බවයි කියන අර්ථය දෙන්නට ඉති යන්නක් වැඩි කර වැටෙනවා. කියන්නේ අදහස් කරන්නේ ඉති කියන එකේ යන්න ස්වරයක් නිසා ඒක අපි මේ එකකමාවකින් නතර කරලා තියන්න දානවා. නිසා උද්දෘතයක් කියන එක තමයි ඒකේ අදහස. ඒ නිසා අර්ථ නැතිවීමක් නෙවෙයි කියන්නේ ඉති ප්‍රත්‍යය නැත්නම් ඒක ව්‍යාකරණේ තියෙන නිපාතය. ඒ නිපාතේ සුදුසු තණ්ඩේ යොදන්න ඕනේ. ඒක නිසා සම්මතව ලියන පොතක් බලලා තේරුම් අරගෙන තේරුම් ගන්න මිසක් මේ ඔක්කොටම මේ තී දාන්නද ඔක්කොටම තී කපන්නද නැත්නම් ඔක්කොගේම අදහස වෙන්නේ මේකද කියලා කියන්න බෑ. සමහර ක්‍රියාපද තියන්නේ අමාරු වෙනවා. ගච්ඡති එතකොට ගච්ඡති ඉති ගච්ඡති ඉති යන්නේ නුයි කියලා සම්මය වෙනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ විනාඩියක දෙක විස්තර කිය ඔක්කොම විග්‍රහ වෙයි කියලා. නමුත් අපිට මේ විදිහට තමයි මේ ප්‍රශ්නට උත්තරේ මේ ශාස්ත්‍රීය වශයෙන් දෙන්න තියෙන්නේ. දර්ශාමෙන් වහන්සේ ප්‍රශ්න දෙකක් එක ආනාපාන සති භාවනාව කිරීමේදී සමහර අවස්ථාවන්හිදී මගේ සිත නොදැනුවත්වම සමහර සිතීම් කරා දුවයි. බුදුගුණ භාවනාවේදී එසේ නොවේ. එමණිසා ආනාපාන සති භාවනාව සඳහා සිත පාලනය කර ගැනීමට සුදුසු ක්‍රියාකාර මාර්ගයක් වටහා දෙනමින් කාර්නිකව අයද සිටිමි. දෙක මාගේ චරිතයට ගැළපෙන සුදුසු භාවනා මාර්ගයේ කුමක්දයි තෝරා ගන්නා අයුරු පහදා දෙනමින් බගයපත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමි. නිර්වන් සරණයි. ඔය භාවනාවක ඉඳලා ඉන්නකොට අපි සාමාන්‍යයෙන් පොදුවේ සතිය ආනපන සතිය ඉන්නේ ඉරියව්වක දෙයක් හඳුන්ලා දීලා ඒක කරගෙන යන්න බාධාවක් නැත්නම් ඒක තමයි චරිතයට ගැළපෙන භාවනාව. බාධාවක් එනවනම් ඒ බාධාවේ හැටින් හැඩියෙන් හැඩින් කියන්න පුළුවන් ප්‍රතික්‍රියාවේ හැඩෙන් තමයි කියන්න වෙන්නේ. මේක නිවේද අරමුණ ඒ වෙනුවට ද්වේෂයට වැඩියෙන් කැපී පෙනෙන්නේ, මෝහයට කැපී පෙනෙන්නේ, රාගයට කැපී පෙනෙන්නේ කියලා කියතයි. ඒකට කෙටි මොනවාද උපමාවක් රූපකයක් තමයි පළවෙනි එකේ තියෙන ආනාපානය කරනකොට සතිය පිට යනවා හිතේලි පහළ වෙනවා බුද්ධානුස්සතිය කරනකොට එච්චර එන්නේ කියලා එතන නමුත් ආනාපාන සතිය කරනකොට හිත පිට යනවා කියන එක එච්චරම බරපතල රාජ අපරාධයක් නෙවෙයි නමුත් අහන ප්‍රශ්නට උත්තර වශයෙන් කියන්න පුළුවන් හිත පිට යෑම බහුලව තියෙනවා කියලා තමන් නිරීක්ෂණය කරලා නිර්ණය කරලා තියෙනවා නම් උත්තරේ ගණනා ක්‍රමය ගණනා ක්‍රමය කියලා කියන්නේ හිත පිට යන්නේ නැතුව කරන්න පුළුවන් ආශ්වාස ප්‍රශ්වාස ගණන් කරන්න කියනවා. ඇතුළේන පිටේන එකයි, ඇතුළේන පිටේන දෙකයි, ඇතුළේන පිටේන තුනයි. ඔන්න ඉතින් හිත ඉලක්ක ආවනම් ආය නැත කළ එකට යනවා. ඉතින් නැත්නම් අටට යනවා, ආයකට එනවා. අටට යනවා, ආයකට එනවා. ආන්නේ වගේ ක්‍රමයකට පුෂණා, ඨපනා, ගණනා, අනුබන්ධනා කියලා අටුවාචාර්ය වංශයේ දීපු ගාතාවක් තියෙන. ඒකේ ගණන ක්‍රමය තමයි තියෙන්නේ. හැබැයි ඒක ගැළපෙන්නේ ඒක නිර්දේශ කරන්නේ හිතවිලි බහුල චරිතය විතරයි. මේකත් දෙසරක් විතරම ගණන් කරනකොට බොයිචර් බරපතල ප්‍රශ්නයක් නෙවෙයි නම් ස්වභාවයෙන් තමයි ආනපාන හිත දාන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙහෙම කරගෙන යනකොට ඉගෙනනකොට තමයි කනකෝකාසේ සුදුකෝවාද කියලා තේරෙන්නේ. එහෙම නැතුව මට වෙන අභිඥාවක් හෝ වෙන මොනම ඥානයක්වත් මයි ළඟ නැහැ. දකින්න දකින්න එක්කනට චරිතය යනවා කමෙන්ට් හම්බෙන්නේ. මම ඔක්කොටම හොඳයි කියන කමෙන්ට් අහන දීලා ඒකට එක එකනාට ලැබෙන ප්‍රතික්‍රියා ප්‍රතිචාර ගුණාගුණ අනුව තමයි චරිතය විනිශ්චය වෙන්නේ. ඒක ඔහොම කරගෙන යන්නේක තමයි අපිට තියෙන එකම මේකට කියන්නේ ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් කියලා ඉංග්‍රීසියෙන් උච්චාරය අපි ළඟ තියෙන්නේ. ඒක ඔහොම කරගෙන යන්න බලන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි අනිකස පින්කමක් කරන විට ලෝභ, ද්වේෂ, මෝහ ඇති නොවන අයුරින් කරන්නේ කෙසේද? වරණක උදාහරණයක් ලෙස යම් කිසි අසන්න කෙනෙකුට යමක් දෙන විට ස්වාමින් වහන්සේලාට දානයක් පින්නමන අවස්ථාවකදී එන් හරියට නොදැන කිරීමේදී කාලය, ශ්‍රමය, ධනය වැය කර අප කරන පින්කම් වලින්ද සමහර අවස්ථාවලදී අනිතු ඵල විපාක ලැබෙන අවස්ථා අසා ඇත. මේ පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. ඇත්තට මේ භාවනාවකදී දාන දෙන පින්ක ගැන කතා කරුවත් අනිත්‍යඵල විපාක දෙන්න මරි අමන තකතිරුකම. මේ බොහොම මාර්ගයේ භාවනාවට අවිලා භාවනා කරන ගමන් හිඟන්නේකට දන් දෙන ගැන ඉගෙන ගන්න ආතන. ඉතින් හිත පිට කිල්ල එහෙනම් අපේ හිත ආදි කුසලයට කැමති නැහැ. මෙතෙන්ද ඇවිල්ලා ලාමක කුසල් ගැන කතා කරනවා. ඒක නිසා අපි මෙතෙන්ද හිතාගමු අපි මේ දාන දෙන්න නෙමෙයි මෙතෙන්ට ආවේ. දානේ ඛණ්ඩ ඒක හොඳට එහෙම හිතා ගන්නකෝ දාන දෙන දෙයක් කාලා භාවනා කරන්න මෙතන තියෙන්නේ. අපි හංගන්නෝ. අපිට දාන දෙන කට්ටිය හිතා බලලා කටයුතු කරගන්න. දැන් මේ දාන්නේ කාලා නැයි නැති වෙන්න වැඩ කරන්නකෝ. තමන් ඉන්නේ ඉරියව්ව බලන්නේ ඒකට ඌව කල්පනා කරන්නයි කොළ අරගෙන ලියන්නයි මම කතා කරන වෙලාවේ කොච්චරක් හිතවිලි මේ භාවනා මානසිකාරයෙන් පිට ගිහිල්ලා දාන කුසලයේ ගැන සීල කුසලයේ ගැන කතා කරනවා නරක දේවල් නෙමෙයි නරකයි මොකද අපි ඊට වැඩි අධි කුසලයකට යන්න හදනකොට ලාමක කුසලයේ බාධා කරන නිසා සුද්ධෙක් කියලා තියෙනවා. කුසල අධි කුසල දෙකම තියෙද්දී අධි කුසලයට යන්නේ නැත්තේ උඹේ කුසලයට තියෙන කැමැත්ත නිසා තමයි හොඳ ටික නිසා නිසා උඹේ ගමනට බාධා කරන්නේ උඹේම හොඳ. එච්ච ලස්සන අධි කුසලයක් තියෙද්දී ලාමක කුසල ගැන කතා කරනවා. ඒක නිසා මේ දාන සීල භාවනා කියලා අපි ජී ප්‍රතිපදාවක් කතා කරනවා. භාවනා කරන ජීවිතය යන්තම් දවස් තුන හතරක් වෙන් කරගත්තට පස්සේ ඕකේ ජීමේ දාණය පිළිබඳ PhD එකක් ගන්නයි ඩිප්ලෝමා කතා කරන්න ඕනේ නැහැ. මේක කරන හැටි අහන්න. මේකේ යෙදෙන්න. මොකද එතකොට අර ඔක්කොම ගෙවම් කරලා එන එක. මේකේ ඉඳගෙන අරක කරනවා කියන්නේ මේකේ 50කටක් මේ පැත්තට යොමු කරනවා කියන්නේ මම දන්නේ නිසිදන්න බඩුව තියන්න දන්නේ නැහැ බඩුවට නිසනකුත් නැහැ. භාවනා මැදට ආවට පස්සේ දාන කතා නැහැ. ඒක ඒක අධිකුසලයට කම්මැලිකම නිසා මේ භාවනා කුසලයේ තියෙන දාන කුසල ගැන කතා කරනවා. ඒ නිසා අපිට ප්‍රශ්න උත්තර දෙන්න පුළුවන් ක්‍රියාවක් කරනකොට රාග ද්වේෂ මෝහ ඇති නොවේ නැහැටි. නමුත් අහලා තියෙන ක්‍රමයට උත්තර දෙන්න ගියොත් මම වරදේ බැඳෙන නිසා මම මේ කියන්නේ කැමැතිද මේ ප්‍රශ්න නගපු එකනා රාග ද්වේෂ මෝහ ඇති නොවන විදියට සතිය පිටවන්නේ කොහොමද කියලා දැනගන්න. ඉඳගෙන ඉන්නේ කොහොමද කියලා දැනගන්න. ආශ්‍රව ප්‍රසවාස කරන්න කොහොමද කියලා දැනගන්න. අන්න ඒකෙන් නම් පුළුවන් ඔන්න ওই ටික තමයි දාන දෙන කොටත් වෙන්නේ කියලා. මුත් මම සභාව දානෙට ගෙනියන්න, සාකච්ඡාව දානෙට ගෙනියන්න ඉඩ දෙන්නෙත් නැහැ කැමතිත් නැහැ. මොකද අපි භාවනාවට අමාරුවෙන් ගිහිසගත්ත වෙලාව. ඉතින් ඒ නිසා කැමතිනම් ප්‍රශ්නේ බලන ගන්න භාවනාව කරනකොට රාග ද්වේෂ මොහ පහළ වෙන්නේ නැති විදිහට භාවනා කරන්නේ කොහොමද? නැත්නම් ක්‍රියාවක් කරන්නේ කොහොමද? ඒක එතකොට යාට හිතිද්ද වෙනවා දාන ක්‍රියාවේදී කොහොමද සීල ක්‍රියාවේදී කොහොමද භාවනා ක්‍රියාවේදී කොහොමද කියලා. ඉතින් ඒකට කියන්නේ ක්‍රියා කියලා. ක්‍රියා හිත කියලා කියන්නේ රාග ద్వේෂ මොහ නැති හිත. කුසල ක්‍රියා කියන්නේ රාග ද්වේෂ මොහ ඇති නොවන විදිහේ සිතක් කෙනක් උපේනේ. ඒක දානෙට සම්බන්ධලා ඉල්ලපු එකටයි මම මේ දොස් කියන්නේ. ආඩපාලි කියන්නේ. ඒක ලාමකම එක නිසා ඒක කතා කරනවා සීලයට සම්බන්ධව භාවනාවට සම්බන්ධව කැමති නම් අත උසන්න නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්න. ධර්මශාමමාස යෝගී බොහෝ දෙනෙකුගේ කාරණ කිල්ලීමයි. අනුමාන සූත්‍රයේ පළමුවන දේශනාවලිය අඩංගු සීඩී පටියද අපිට ලබා දීමට කාරණක වෙනමින් ඉල්ලා සිටිමු. කාටවත් අපි කියන්නේ යෝගින්ගේ මත යොමුසුම් කරන්න කියලා මෙහිදී. කරුණාකර ඔය ඔය වැඩේ කරන්න යන්න. දෙන්න හිතියක් දෙන්නේ නැහැ මන්ද. මේ රිට්‍රීට් ඕගනයිසර් කෙනෙක් රජීම හත්‍යා නැත්නම් ලීඩර් කෙනෙක් ඉල්ලනවා නම් සලකනවා. අනික අදට මේ එක එකනාගේ ඔපිනියන් පෝල්ස් ගන්න ඒ වෙනුවෙන් මේ විප්ලව කරන්නයි ව්‍යාපාර කරන්නයි නැතිනම් නෙවෙයි මෙතෙන් නැහැ. ඒ නිසා දෙන්න හිත අහිතේ දෙන්නේ නැහැ. මොකද මේ කරපු වැඩේ කැතින්ද. ඒක මම ඉල්ලා හිටිනවා මේ සංවිධානය කරපු රිට්‍රීට් ඕගනයිසර්ස්ලා ලියලා තියෙන කියන්නේ එහෙමනම් මම ඒ අත්තක් වෙනුවෙන් ඒගොල්ලෝ කරන අර සීවියට කරන ගෞරවයක් අසුන් නම් සලකා බලනවා. එහෙම කරනද ඊශානන ඉල්ලීම කරන් මම කියන ප්‍රශ්න. මම කියන ප්‍රශ්න. ඒකට මම අනුකම්පා කරනවා. මොකද ඒගොල්ලෝ ස්විච් ආයෙන් වැඩ කරන අය ඒගොල්ලෝ ඔයිට වැඩිය මගෙන් බැනුම් අහලා දිනන ඔයිට වඩා දුක් ගන්න ඕනේ ඒගොල්ලෝ විනය කරනවා. අනික කවුරු හරි කෙරුවොත් මේක එක්කනාගේ ඔපිනියන් පෝල්ස් අදහස් මත විමසන්න කන රත් වෙන එකක් ගහලා එනවා. එච්චරයි මං කියන්නේ. ඒකට අපි අර දෙන අනුග්‍රහයවත් කරන්නේ මොකද අපි එක එකන සම්බන්ධ කරන්නේ රිට්‍රීට් ඕගනයිසර්ට සහ රිට්‍රීට් කෝඩිනේටර්ට විතරයි. වෙන කෙනෙක් එපා කොට පෙරකසුරුකම් දෙන්නේ. අතරමැදියෝ වෙන්නේ. මොකද එහෙම වෙන එක එයාගේ මානසික රෝගයක් කියලා මම දකින්නේ. ඒ වගේම අනිවාර්යයෙන්ම අවුලක් ඇති වෙනවා. ඒක අපි පටන් ගන්නකොට මේ sannivedana ක්‍රම හදලා තියලා පටන් අරගන්නේ ඊෂා ඊෂා මගේ බණු හරිදී නැති වෙන්නේ ඊෂා හොඳටම දන්නවා කවුද කියලා මම. ඒ නිසා ඊෂා ඉල්ලුවෙක් ගැන මම සලකනවා. ඒ නිසා මම කියා හිටිනවා අපේ සුමිට ඒ CD මේ සැරේ CD එකට ඉස්සර බලන ටිකක් දාලා දෙන්නේ කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් මම මෙතන යන්නේ සී කරමින් භාවනාව ආරම්භ කළ විට එක වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාසයේ සිදුවන බව හොඳින් වැටහි. ආශ්වාසයේදී වාතය නාසය තුල ගැටෙන තැන දැනුණද ප්‍රශ්වාසයේදී එවන්නක් දැනෙන්නේ නැ කලාව දුරකිනි. දිගට ආනාපානය සිදු කරගෙන යාමේදී සිත වෙනත් සිතුවිලි කරා දුර යයි. මම ස්වාමීන් වහන්සේගේ සත්ත බොජ්ජංග දේශනාව ඉන්ටර්නෙට් එකෙන් කීපවරක් අසහා ඇති නිසා ධම්මෝචය බොජ්ජංගේ මතක් වී උපන් කුසල් වර්ධනය කරගෙන ගත විටයි සිතමින් ආශ්වාස ප්‍රශ්වාසයේම සිතම කරගතිමි. ඉන්පසු විරිය බොජ්ජංගයේද මතක් වී භාවනාව වඩා වඩවා ගැනීමට උත්සාහ කරමි. මෙසේ කරගෙන යන විට ප්‍රීති අවස්ථාව සමහරට දැනේ. මම ක්‍රමය නිවැරදිදයි කන්නායත් පහදා දෙන්න. තවදුරටත් උපදෙස් පවතමි. මුල්ම ටික කියවන්න මට තේරෙන වෙනම ප්‍රශ්නයක් ගිහිල්ලා ඉවර වෙන්නේ වෙනදන කියන දැන් මුල්ම වාක්‍ය ටික මට කරුණා කරලා ඉදිරියට කරන්න නැවත. දැන් මම මෙතන යන සීකරමින් භාවනාව ආරම්භ කළ විට එක වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාසයේ සිදුවන බව හොඳින් වැටහේ. ආශ්වාසයේදී වාතයේ නාසය තුල ගැටෙන තැන දැනුණද ප්‍රශ්වාසයේදී එවන්නක් දැනෙන්නේ කලාතුරකිනි. විකට ආනාපානය සිදු කරන යාමේදී සිත වෙනත් සිතිවිලි කරා දුර යයි. මට ස්වාමීන් වහන්සේගේ සත්බොච්චංග දේශනාව හරි එතකොට කියන්නේ ඒ මුලින් තියෙන එක ප්‍රශ්නයක් කරගන්නේ නැහැ මම ඒක ගැන සතුට පළ කරනවා ඒ කියන්නේ ප්‍රසවාසය වැටුනේ නැතුණත් භාවනාව කඩ කැඩෙනවා කියලා හිතලා නැහැ හිත පිට ගියත් භාවනා කරනවා කියලා හිතක නැහැ නමුත් අර අහපු ක්‍රමයට භාවනා කරනද කියන එක තමයි අහන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගේ විනය සම්බොජ්ජංගේ පීච සම්බොජ්ජංගේ කියලා. ඉතින් එතකොට මේ තියෙන අපේක්ෂාව ඇති කරගත්ත ගමන් අපේක්ෂාව බිඳිනවා. බිඳිච්ච ගමන් චිත්ත පීඩාවක් එනවා. එනිසාට මුලින් වගේ මට ප්‍රසවාසයේ වෙන්නේ ඒත් මම කරගෙන යනවා. වරින් වර හිත පිට යනවා ඒත් මම කරගෙන යනවාගේ වෙන දෙයකට දිගහැරෙන්න දුන්නොත් හොඳම දේ ඒයි. හිත දිගහැරෙන ක්‍රමය, හිත විසිතුරු වෙන ක්‍රමය, හිත වැඩෙන ක්‍රමය බොජ්ජංග ක්‍රමය පමණක් නෙවෙයි. ගොඩාක් ක්‍රම තියෙනවා. අපේ තියෙන මෝඩකමට, පටුකමට දන්නේ එකම අපේක්ෂා කරුවාම අනිවාර්ය දෙයක් වෙනවා අපේක්ෂාව ශුන්‍ය වෙනවා. අපේක්ෂා ඉච්ඡා බංගත්වයකට පස්සේ ඒක පශ්චාත්තාප. අන්නේ පශ්චාත්තාපේ පුංචි උනත් හිත පස්සට ගන්නවා, අදිෂ්ඨාන ශක්තිය කඩනවා. බුදුහාමර පිළිවන් සැක පහල වෙනවා, ධර්ම පිළිවන් සැක පහල වෙනවා. ඒ ඔක්කොටම හේතුව මේ භාවනාවේදී ප්‍රතිඵල අපේක්ෂා කිරීමෙන් අපේක්ෂාව. ඒ අපේක්ෂා නොකර කරන්නේ තමයි ක්‍රියාහිත කියලා කියන්නේ. මොනම දෙයක් අපේක්ෂා කරන්නේ නැතුව තමන්ට කරන දේ කරන දේ කරන්න. ඉතින් ඒකට බුද්ධංග ධර්මම නෙවෙයි ක්‍රමය. අහනකොට හරියට හිතනදී ඒකෙන් නිවන් දකින්න පුළුවන්. ඒක තමයි නියම ධර්මය කියලා. ඒ ඒ වෙලාවේ ඒ රුචිය තිබුණාට වෙන වෙලාවක වෙන දෙයක් තියෙන නිසා කරුණා කරලා අර මුලින් අත් උපදේශ ටික ගන්න ප්‍රසවාසය නැති වුණත් සතිය කැඩිලා නැහැ. හිත වරින් වර පිට ගියත් මට කාර්යයක් නැහැ. එහෙමනම් ඉදිරියට යනවා මිසක් මේ බොජ්ජංග ක්‍රමේ මට වෙන්න ඕනෑ කියලා අදිෂ්ඨාන කරන්න ඕ අපේක්ෂා කරන්න ගියෝ 100 200ක් මං සාතික කරන්නම් ඒ බලාපොරොත්තු සුන්වීමකින් කෙලවර. සීල බලාපොරොත්තු මේ ලෝකේ සිංහවීමකින් කෙලවරයි. ඒක ඉව්වට තමයි බලාපොරොත්තු කියලා කියන්නේ. ඉව් එකේ මොකටද බලාපොරොත්තු තියන්නේ? ස්වභාවික වර්ධනයට ඉඩ දෙන්න. ගත්තා ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාවේදී මම මෙතන වාඩි වී ඉඳිමින් මෙනෙහි කරමින් එක වෙලාවක් සිත ඉන්පසු හුස්ම රැල්ල දෙසට අවධානය යොමු කරමි. හුස්ම ඉහළ පහළ යන බව වැටහි. මමත් හුස්ම ඉහළට යනවා පහළට යනවා යයි එකින් එකට නොහිතමි. දුක හුස්මද කෙටි හුස්මද දැනේ. මට ඇති ගැටලුව නම් භාවනාවෙන් මිදෙන පසු ඒ ගැන ලොකු මතකයක් නොමැත. කාලය ගෙවි ගිය බවද නොදැනේ. නිින්දෙන් අවදි වුණාමෙන් ගතියක් දැනේ. නමුත් පරයන්කේ සිටනා විට නිින්ද ගියේ නොමැති බවද දනිමි. ස්වාමින් වහන්සේ මාගේ භාවනා ක්‍රමය නිවැරදිද? ආධුනිකයෙක් බැවින් අත්දැකීම් අඩුය. වහන්සේ නිරෝගී සුවය ලැබේවා. මේ තමයි නැවත වශයෙන් ක්‍රියාහිත විස්තර කරන හැටි ක්‍රියාහිතක් තිබුණා නම් යොදුනාට පස්සේ ඒක මතක සටහන් නැහැ. ඒක සංඥා නැහැ. වේදනා නැහැ. රූප නැහැ. වැඩි වෙලා තියෙන වෙන්නකොට නම් හොඳටම දන්නවා මැරිලා නැහැ, නිින්ද කියලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා පස්සෙන්ලා බලනකොට ආඩම්බර වෙන්න දෙයක්වත් නැහැ, පශ්චාත්තාප වෙන්න දෙයක්වත් නැහැ. එහෙම දෙයක් උනේ නැහැ වගේ. ඒකට කෙලස් නැහැ. ඒකට සංස්කාර නැහැ. ඒකට චේතනා නැහැ. ඒකට විඥානය නැහැ. ඉතින් ඒ නිසා අපිට දැක ගන්න පුළුවන් මේ ජීවිතේ අපි ජීවත් වෙලා තියෙනවා අලුතෙන් කර්ම රැස් කරලා නැහැ. කර්ම රස හැම වෙලාවකම රූප තියෙනවා වේදනා තියෙනවා සංඥා තියෙනවා සංස්කාර තියෙනවා විඥාන තියෙනවා. අපිට මොකක් හරි මතක තියෙනවා නම් ඒ ඔක්කොම කර්ම. ඔක්කොම කෙලෙස්. යම් කිසි දෙයක් අපිට මතක නැතුව ගියා නම් ඒකේ මතකයක් නැහැ. ඒකෙන් අපිට ආය කර්ම රැස් වෙන්නේ නැහැ. ඇත්තටම කියනවා ඊළඟ කර්ම ගෙවිලත් නැහැ වගේ. පරණ කර්ම ගෙවිලත් නැහැ. බොහොම සාන්තකර අවස්ථාවක්. ඉන්සාර සනිමිත්ත වර්ගය කියලා එකක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒක සර්වඥයන් පැහැදිලිව සඳහන් කරනවා. මානේ සනිමිත්තාවිකේ උපජ්ජති කිලේසානෝ අනිමිත්තා. තේසං ඒව නිමිත්තානම් පහනාය තං අකුසලානම් පජාති. උපදිනතා කෙලෙස උපදින්නේ නිමිත්තක් ඇතුව. කිමිති නැතුව නෙවෙයි. ඒ කියන්නේ හැම නිමිත්තක්ම කෙලෙසයක්. ඉපදිච්ච කෙලෙසේ ගෙවම් කරනවා නම් ඒ කියන්නේ ඒ පහළ වෙච්ච කෙලෙසේ ගෙවම් කරනවා. ආනපන හොඳට දැනিলা නිමිත්ත දැනিলা ආනපන ගිවන් වෙනවයි කියලා කියන්නේ කෙලස් කියවෙනවා. ඊුණාට පස්සේ ආයේ රූප නිමිති වේදනා සංඥා සංස්කාර මතක මොකුත් නැහැ. ඉතින් ක්‍රියා. රාග ද්වේෂ මොහ තිබ්බනම් ඉර ඇදෙනවා ගලේ කෙටුවා වගේ මතක හිටිනවා. ඒ නිසා මේකට පුදුම බයයි අපි. මේක මේක අපිට පේන්නේ අපරාධ කාලේ නාස්ති වීමක්. නිකන් ඇල්ලතොබෝ වගේ මම මට ආඩම්බර වෙන්න දෙයක් නැහැ. මම කියා ගන්න දෙයක් නැහැ. මගේ කියා ගන්න දෙයක් නැහැ කියලා. ඉතින් මේ යෝගාවචරය අමෝ අකමැත්තෙන් යෝගාවචරය අකමැත්තෙන් ඉඳදී පුත්‍රජානසිකේ ක්‍රමවේදේ වැඩ කරනවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩි වේලාවක් අපේ ජීවිතේ පෙන්නනවා. අවදීන් හිටියද මොකද මතකයක් නැහැ. කෙලස් නැහැ. අවක්ෂේප වීමක් නැහැ. කවදාද හිතන්න කවදාද යෝගාවචරයක් මේ භාවනා කරන ගමන් ආකල්ප සත්‍ය සම්පත්‍ය හරි ගිහිල්ලා එහෙම නැත්නම් සම්මා විතක්කය ඇවිල්ලා මේක තමයි නිවන කියලා කියන තේරුම් ගත්ත දවසට මොකද්ද වෙන්නේ අපි කොච්චර කල් මෙතන මෙතෙක් කල් නිවන ඉඳලා තියෙනවද ඒකට බැනලා තියෙනවද ඒකට අනුහතරක් කරලා තියෙනවද ඒකට චූ කරලා තියෙනවද කක්ක කරලා තියෙනවද ප්‍රතික්ෂේප කරලා තියෙනවද මේ භාවනා කරනකොට එන මොකක්වත් වෙන්නේ නැහැ මේ නිවන නිවන වශයෙන් තේරුම් අරගෙන මුදුන් මල් කඩට සලකලා දෝතින් බාර ගන්න. ඉතින් භාවනා කරාට ඒක වෙයිද නැද්ද කියලා මට ෂුවර් නැහැ. දුන්නට පිළිගනීද කියලා විශ්වාස නැහැ. ඒක දුන්නට බාර ගන්නේද කියලා නැහැ. අපිට ඕන කරන්නේ කක්කා. අපිට ඕන කරන්නේ තණ්හාමාන දිට්ඨි. අපිට ඕන කරන්නේ මතක තියාගන්න එක. අපිට ඕන කරලා තියෙන්නේ මගර ගහලා පැච් එකේ ගහගන්න එක. මල් මාලයක් එල්ලගෙන ඉන්න එක. ඒ නිසා නිකමට හිතන්න මෙන්න මේක මෙන්න මේක තමයි නිවන. ඒකට ඉන්නකොටත් පස්සෙත් ඒක තේරුම් ගන්න පුළුවන් නම් ආ ඊගාවාත්මයක් නැහැ ඒකට. ඒ ඔක්කොම ගෙවලා ඉවරයි. දැන් මේක ගෙවිච්ච ගැන කනගාටු වෙනව දෙයකින් විතරක් මට අනික කක්ක ටිකක් ඒ වෙලාවේ තිබුණා කොච්චර වටිනවද කෙලස් ටිකක් ඒ වෙලාවේ තිබුණා කොච්චර වටිනවද මතක ටිකක් තිබුණා කොච්චර වටිනවද සංඥා ටිකක් තිබුණා කොච්චර වටිනවද වේදනා ටිකක් තිබුණා කොච්චර වටිනවද කියලා ඔන්න නවගුණ වල අරගෙන ගණන් කරන ගණන් කිරීම. අනේ මට රූප වේවා වේදනා වේවා සංඥා වේවා සංස්කාර වේවා විඥාන දෙකකින් විතරම මේ රූප නැතික නොවේවා වේදනා නැතික නොවේවා සංඥා නැතික නොවේවා සංස්කාර නැතික නොවේවා විඥාන නැතික රූප වේවා වේදනා වේවා සංඥා වේවා සංස්කාර බුදුහාමර අපිට දෙන්න හදන්නේ දෙන්න බැරි දෙයක් කියලා දෙන්න හදන්නේ අපි අකමැති දෙයක් ඒකට බුදුහාමරණ කියන්නේ නිකං කරුණාවක් නෙවෙයි උන්වහන්සේලා තියෙන මහා කරුණාව උන්වහන්සේ ගාව තියෙන ප්‍රඥාව මේ සාමාන්‍ය අපිට අම්මා ලප්පලා දෙන ප්‍රඥාව නෙවෙයි මහා ප්‍රඥාවක් තියෙනවා. ඉතින් මට සැකයි දවස් පහකින් අපට ඔන්න ඔය තමයි නිවනේ සංඥාව. අනේ කරුණාකර ලොකට උනතරක් කරන්න එපා. මුණට කර ගහන්න එපා. ඔකට චූ කරන්න එපා. ඔකට කක්ක කරන්න එපා. ඔක බාර ගන්න. නැත්නම් ඕක පිළිබඳව සතුටින් ලියන්න. මම මේ භාවනාවේදී ක්‍රියාහිතක් දැක්කා. මොනවද ලකුණු මට ඉවරනාට පස්සේ මතක නැහැ. හැබැයි වෙනකොට නම් මට මතකයි මම අරගෙන හිටියා වගේ. පස්සේ තේරෙන්නේ මට ඒක නිින්ද ගියා වගේ කියලා මේක පිළිබඳව හැකි සංඥාවෙන් ලිව්වොත් ඒක තමයි ලෝකේ තියෙන දක්ෂම සාහිත්‍ය ග්‍රන්ථය. ඊට විදිහට සාහිත්‍ය ලෝකේ නැහැ. මේක වෙලා තියෙන්නේ හරියට මේක ලබලා ඒක වැරදි කියලා ලියලා අසං කරලා දෙනවා. ඒ මම සතුටු වෙනවා මේක ඉදිරිපත් කරපු එක සභාවකට අපිට සාකච්ඡාවට ප්‍රභාවයක් මුල මුලාශයක් ඇති කිරීම සඳහා නමුත් මේ දීපු එක්කනට බයිනවා වගේ වෙනම ඇති මගේ වචන ස්වරූපේ මගේ කතා ස්වරූපේ වන්නකොට දීපු එක්කනට මේ මුද්දකින් විතරක් මම ලියාගෙන ගහගත්ත ඉල්ලගෙන කරන පරිප්‍රක් කියලා හිතෙනවා ඉතින් ගණන් ගන්න එපා. ඕම එකක් දෙකක් වෙලා බෑ තුන හතරක් වෙන්න. එතකොට තමයි කට්ටියට තේරෙන්නේ ලියන කරාට තේරෙන්නේ. ඒක නිසා මේ දීපතයක පිළිගත්තේ නැතුවට මොකද කරන්නේ? නිසා අනිත් දවසේ මේක අපේක්ෂා කරගෙන යන්න. එතකොට ඊට වෙන වෙනස් ආකල්පකින් ඔබ දකින්න පුළුවන් වෙයි දැන් ගිහිල්ලා තියෙන්නේ නෝස්නා ගතිය. ඒකටයි ඔහොම ලියෙන්නේ. අනිත් දවසේ මේක තමයි නිවන මේක තමයි කෙලස් කැපෙනවා කියන අදහසින් යන්න සම්පූර්ණ භාවනාව වෙනස් වෙනවා. ගත්තර ස්වාමීන් වහන්සේ ආනාපානය බලමින් සිටින වෙලාවේදී හුස්ම රැල්ල තුනී වී සිත එකඟත්වයටපත් වූ අවස්ථාවක් බියකරු දෙයකට මුහුණ දෙවි. මුල් අව අවකාශයේම ඊට වේගින් භ්‍රමණය විය. ඒ වේගය වචනෙන් කියා නිම කළ නොහැක. කිසිවක්ම නැත. වේගෙන් කරකීමක් පමණි. මම සිතවාදයි සෙව්වද එහි මමද කිසිවක්ද නොවිය. දැනුදු භාවනාවේ වැඩි වේලාවක් තිමින් හිස් බව දකින විට එය මට සිහියට නැගේ. මම විගසින් ඉරියව් වෙනස් කරමි. මේ බිය පහව ගොස් නැත. මම කුමක් කරන්ද? ආවාද උපදේශයක් පතමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී බව නිවන් සුව පතමි. මම ඉරියව් වෙනස් කරා. එතනilla කියන්නේ වාක්‍යෙ මම ඉරියව් වෙනස් කළා. මම විගසින් ඉරියව් වෙනස් කරමි. ඒ බිය පහව ගොස් නැත. මම කුමක් කරන්ද? ඒ කියන්නේ අර ආපු විවේකයට මූණට දමලා ගහලා දෙනවා. ඉරියව් වෙනස් කරලා මේ ආපු විවේකයේ බියක් විදිහට තමයි හඳුනාගන්නේ. ඒකට කියන්නේ fear of freedom කියලා. බයක් ඇති වෙනවා විවේක වෙනකොට, නිවන එනකොට, කෙලස් නැති වෙනකොට. ඉතින් ඒකට ඉරියව් වෙනස් කරලා දඟලලා ඒ මේ මෙහිතු කාරක සබිකේ නැවදී භාවනා කරන්නේ. මනුෂයා මට මේ භාවනා මධ්‍යස්ථාන හදන්න පටන් අර ගන්නකොට විරෝධය ප්‍රකාශ කරා. ප්‍රකාශ කරලා කිව්වා මගේ දාන දවසට මම මුළු රෑ තිස්සේ පිටිකොටනවා කිව්වා මේ කට්ටියට භාවනා කරන්න බැරි වෙයි. යාට මයට කුර්සිය හදලා දෙන්නේ මම කැමති නෑ මේකට මම දවස පුරා පිටිකොටනවා මොකක් ප්‍රශ්නයක් නෑ. අපිට ධායකෝ දෙන්නම් සද්දේ නම් අපි සද්දේ වළඳන්න ඕනේ දාන දෙනවා නම් දානේ වළඳනවා. නමුත් අන්තිමට පස්සේ මෙයා භාවනා කරලා එක දවසක ඔය වගේ විස්තර කතා කරනවා මට බොහොම සෝදායි. දවස හොඳට භාවනා වෙච්ච වෙලාවේදී මේ භාවනා හොඳට විවේක වෙච්ච වෙලාවක ලස්සන පොඩි කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා නෙවුණු. කෙල්ලෝ දෙන්න මතක් වුණා. මතක් කරලා හිතවල දැන් මේ විදිහට භාවනා කරන ගිහින් මට සත්‍ය අවබෝධ වුණොත් මේ කෙල්ලෝ දෙන්නට දෑවැද්ද හම්බ කරලා දෙන්න වෙලාවක් නැහැ කියලා අරක්කු බෝතලයක්ම බිව්වයි කිව්වා ගිහිල්ලා සිල් කඩා ගන්න. ඒක තමයි මේ දින මම නැගිට්ටා ඉතියව කඩාගත්තා කඩාවි මුල දරුවෝ ඒත් බය තියෙනවා. දැන් තියෙන අරක්කු ටිකක් බොන එකයි. එතෙන් කවුරු හතෙක් මරන්න ඕන ගෙලින්ම ගිහිල්ලා එතෙන් හොරකමක් කරන නැත්නම් කාමීත්‍යචාරය කරන්න. මොකද ඒ තරම්ම ධර්මයේ ශක්තිමත්. ධර්මයේ අපිට ඒ තරම්ම ඇතුළට එනවා. මේ අපි කොච්චර වේගෙන් ඒකට විරුද්ධව ප්‍රතික්‍රියා කරනවද කිව්වොත් ඒක පිළිබඳව hina වෙන්නත් බෑ ඒක මොකක්ද ඒක කියන්නේ සාහසිකයි අදහස. hina වෙන්න බැරිසනම් සාහසිකයි අපි මේ සත්‍යයේ කොච්චර අකුල් හෙලනවාද මේ බෞද්ධ වෙලා භාවනා කළ සිල් අරගෙන හරි පාරියද්දි භාවනා හරියනකොට ඒකට කොච්චර බයක් කොච්චර පාළු ගතියක් කොච්චර තනිවිච්ච ගතියක් කොච්චර නීරස ගතියක් කොච්චර අසරණ වෙච්ච ගතියක් එනවද කියනවනම් ඉරියව් වෙනස් කරලා බලනකොට තාම හිතේ බය තියෙනවා කියන්නේ. ඉතින් ඒ වෙලාවට තමයි ඔය අරක්කොද බැරුම් වශ්‍යාකාර ආරෙමේ තියෙන්නේ. ගිහින් එක පාට සිකඩ ගන්න පුළුවන්. එහෙම දෙයක් නැති වුණොත් එහෙම මල්ල මගුලක් වෙනවා. පුතඥය කියන්නේ අමුතුම සතෙක්. අදාගෙන ඉනවා භාවනා කරන්න. අදාගෙන ඉල කමඩනක් දෙන්නේ. කියනවා අදාගෙන ඉල සීලේ ඉල්ලනවා. සීලේ ගිහිල්ලා හරි ගිය ගමන් අරකට මොකුත් නැ ගිනි වතුරම වක්කන. මම එකක් කියනවා. ඔය කවුරු මොන જાති අකුල් හෙළුවත් කෙලස් ජය ගන්නවා. මේ සත්‍ය ජය ගන්න. ඒ තරම් බලවත් මේ භාවනාව ඔය කොච්චර පොළු දැම්මත් සත්‍ය කරා ගෙනියන. දෙමිලියෙන් තේරෙනවා අපි කොච්චර මාර පාක්ෂිකද. අපි කාගේ න්‍යාය පත්‍රයද වැඩ කරන්නේ. අපිට කොච්චර කෙලෙස් අවශ්‍යද. කෙලෙස් කැපෙන එක මෙච්චර දවස් 7කින් නෙවෙයි දැන් දවස් 3කින් කෙරලා තියෙනවා. 100 100ක් නෙවෙයි කැපෙන එක යම් ප්‍රමාණයක්. ඒ කොච්චරක් අපි හරස් කපලා තියෙනවද හරස් කපනවද කියලා තේරෙනවා නම් අපිට තේරෙන්නේ මෙතෙක් කල කී වතාවක් මේ සත්‍යය ගෙට එන්න දොරට තට්ටු කරන්න නැද්ද අපි කී වතාවක් මේ මාසයේ මොනට උනතරක් කරන්න නැද්ද ඵලයන්ද කියලා ඒ නිසා දෙවන්නේක් නැහැ අපේ වරදි බඳවල Tamange මෝඩකම තමයි ඉතින් සමේ භාවනා කිරීම නිසා ප්‍රතිපදාවක්ද මේ සිද්ධ වෙන්නේ භාවනා කිරීම නිසා මේ කෙලස් කැපීලද්ද සිදුවෙන එක බැලලා අනුග්‍රහ කළ යුතු යෝගාවචරයට පුදුම බයක්, පුදුම අසරණ ගතියක්, පුදුම අනාථ වෙච්ච ගතියක්, නීරස ගතියක්, ඒකාකාරී ගතියක්, බියලවන සුළු ගතියක්. එන නිසා එයා කරන්නේ අර එල්ලේ කඩලා දානවා. මායя කොච්චරක් අපිට ක්‍රියාත්මක වෙනවද නැත්නම් අකුසලයක් කරනවා කරලි ඉවරලා අර පුරුදු කෙලෙස් ටික වවා ගන්නවා. ඉතින් ඒ නිසා මම මේ කියන දේ ගත යුතු පැත්ත තේරුම් ගන්න අපි කවදා හරි මේ භාවනාව තමයි අනුග්‍රහ කරනකොට ඒකට අනුග්‍රහකරනද කොච්චර භාවනා කරත් හරියන්නේ සම්මා දිට්ඨිය නැත්තම් කොච්චර භාවනා කරත් වැඩක් නැහැ යෝනිසමස්කාරය නැත්තම් කොච්චර භාවනා කරත් වැඩක් නැහැ විපස්සනා අනුග්‍රහිතය කියන එක දන්නේ නැත්තම් ඉතින් මේ බෞද්ධයෝ මෙහෙමනම් අබෞද්ධ භාවනා කරනකොට මොකද වෙන්නේ කියලා හිතන්නේ ඊට පස්සේ හිතන්නේ අබුද්ධෝත්පාද අබුද්ධෝත්පාද කාලයක භාවනා කරොත් මොකද වෙන්නේ කියලා. කවදාකවත් ඉස්සරහට යන්න බෑ. ප්‍රතිඵල නැති නිසා නෙමෙයි. එන්න හැම ප්‍රතිඵලයකටම වෛර කරනවා. බුදු කෙනෙක් ඉපදිලා බුදු කෙනෙක් අපිට ඇරලා දෙන දොර භාවනා කමටහන් දෙන එක නෙවෙයි. ඒක ලෝකෙ කොහොමදක් තියෙන එක. මේ කමටහන් භාවනා කරනකොට එන ප්‍රතිඵල වලට හතුරුකම් කරන්න එපා. වෛරකම් කරන්න එපා. ඒකට නිසින්ින්ද යන්න දෙන්න ඒක අනිවාර්යයෙන්ම හොඳ තැනට ගෙනියන්නකො කල්පනා කෙරුවොත් කරන්නේ අතුරුකම. මුතුවත් හිතලා කෙරුවොත් කරන්නේ අවුලක් ඒ නිසා භාවනා වැඩෙනකොට නැත්නම් ප්‍රතිපදාව ඉන්න බව තේරෙනවා නම් කෙලස් කැපෙන බව තේරෙනවා නම් චේතනා නොකර ක්‍රියා නොකර එහෙමම යන්න දෙන එකට අපි කියනවා අපසනානුගහිතය කියලා. අතුරුකම් නොකර සිටීම, පාප වැලකී සිටීම, නපුරුකම් නොකර සිටීම ඒක තමයි ලොකම කුසල. මම සතිපදී ඉන්න අපටත් මේ විදිහට මායя ගොඩ පෙරකුතු කරන් දීලා අපි ලව්වම අපේම බෙල්ල කපනවා නම් අපි අම්මගේ බොක්කේ ඉඳදී අපිම කට දිගහැරලා පෙකෙන වෙලා හපල කනවා නම් කොහෙද දිනුවක් තියෙන්නේ. හැබැයි ඒක නම්බු ගොතිදි මම්මනේ පෙකෙන වෙලා කෑවේ වෙන කවුරුත් නෙවෙයි ඒක පොඩි ආඩම්බරයක් තියෙනවා. දෙවන්නේක් නොවෙන නිසා. නම් කොච්චර සාහසිකද කියලා බලන්න. මේ වගේ ප්‍රශ්න තුනක් අපි දැන් කියවලා තිනවා. ඔක්කොගෙන් මම කියන්නේ පොඩි උපමාන දෙකයි සර්වඥංශ පෙන්වන්නේ. මේක ප්‍රතිපදාවෙන් වෙච්ච එකක්ද කියලා බලන්න. කෙලෙස් අඩු වෙනවද කියලා බලන්න අන්න ඒකට යන්න දෙන්න දෙයියන්ගේ නාමයට ඔකට අනතුරුකම් හතුරුකම් නපුරුකම් කරන්න එපා. ඒ කරවන එක තමයි මායя ඒ තමයි කෙලස් කියන එක දැනගෙන ඒක නොකර ඉන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම කුසලේ. සබ්බ පාපස්සා කරන. ඉතින් මේකෙදි එහෙම ඊගාව සැරියවත් අඩු ගානේ ඉරියව කඩාගෙන ඒක බයක් වශයෙන් දකින්න නැතුව මේ කෙලස් කන්දක් හෙල්ලෙන වෙලාවක් මෝහ පටල කැපෙන වෙලාවක් මං ගත්ත සීලෙන් සද්ධාවේ ආනිසංසින් ඉදිරියට ලැබේවා කියලා අපි සාමූහිකවත් පතමු පුද්ගලිකවත් පතමු. ගත්තර ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාව වඩමින් සුලං රැල්ල තුනී සම්බර අවස්ථාවකටපත් වේ. සිත හා සුලං රැල්ල සංසුන් වේ. සිත ප්‍රබෝධමත් වේ. ගතද සුඛයටපත් වනු ඇදැනේ. එවිට සම්බාස්න සූත්‍රයේ භාවනාව ගැන සඳහන් වූ ඇති දැන ඇති සත්‍ය බොජ්ජංග වැඩි ඇතැයි හැඟියයි. එය මෙන්නමයි. ඒත් ආනාපානයේදී ධම්මවිචය සම්බොජ්ජංගය යනු කුමක්දයි භාවනාවට අදාළ ලෙස පහදා දෙනෙමින් අයදිමි. වහන්සේ නිවන් සුවෙන් සුවපත් වේවා. ඔය ඉස්සල්ලත් එක්කෙනෙක් ඔය බොජ්ජංග ගැන කතා කරලා ධම්මවිචයෙන් පස්සේ වීර්ය, වීර්යෙන් පස්සේ සුඛය ආදී වශයෙන් ඒ අනුපිළිවෙලක් අපේක්ෂා කරනවා නොවෙනවා කියන නිසා නෙවෙයි. ඒ අපේක්ෂාව නිසාම අපේක්ෂා බින්දිනවා. ඉච්ඡා බංගත්වයටපත් වෙලා අවුල් වෙනවා නැත්නම් ධම්මවිචය සම්බෝධංග කියන්නේ කියන්න බැරි එකක් නෙවෙයි. ඒක නිසා භාවනා යන්නේකට යන්න දෙන්න. ඒ වෙලාවේදී ධම්ම විචය කියලා කියන්නේ මේ සිදුවෙන භාවනාවට අකුල් හෙලන්න එපා. සිදුවෙන භාවනාව හැඩගසන්න යන්න එපා. සිදුවෙන භාවනාව සුඛාන මතර ගන්න යන්න එපා. භාවනාවට ඉඳලා පැත්තකට වෙච්ච තරමට භාවනාව ස්වභාවික සිද්ධ වෙනවා. ඒ නිසා එතන ධම්ම විචය කියලා කියන්නේ විචක්ෂණ නුවණ යොදන්න මේ වෙලාවට බයේ මායя දෙන ලනු කන්න එපා. මේ වෙලාවට බය වෙලා කෙලෙස් වලට ඉඩ දෙන්න එපා. මේ වෙලාවට බය වෙලා අනුන්ගේ උඩුකරකෝරුකම් කරලා මේ පෑදීදියට බොරදී දෙන්න එපා. මේ අනාකූල ප්‍රවය අනාකූල වෙන්න දෙන්න එපා කියලා මේක දිහා දැක්කට නොදැක්කා වගේ, ඇහුණට නැහැ වගේ, දැනුණට නොදැන්න වගේ බලන්න පුළුවන්. ඒකට කියන්න පුළුවන් උප්පරිම හොඳම ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා. මං හිතන්නේ හැබැයි ඉල්ලන එක නනම් ඉල්ලන්නේ මේට වැඩිය වෙන මොකක් දෙකක් මගේ. මගෙන් නම් කියවෙන එකක් නෑ ඔయిత වැඩි වෙන එකක්. ගත්තර ස්වාමීන් වහන්සේ ඔබවහන්සේ දැන් කමටහන් අනුව සිත පුරුදු කරගෙන යනවා. මම මෙවැනි වැඩසටහනකට ආධුනිකයෙක්. සිත නිතර විසිරී යන්න බලනවා. නැවතත් භාවනාවට යොමු කරගන්නවා. ස්වාමීන් වහන්සේ මේ ස්වභාවිකද? මේ ආම කරගත හැකි කෙසේද? අපි නැවත දෛනික ජීවිතයට යොමු වුණ පසු ඔබවහන්සේ සිතන විදිහට දිනකට ආම වශයෙන් පැයක් පමණ භාවනාවකට යොමු කළ යුතුද? ස්වාමීන් වහන්සේට නිවන් සතික්මනින් සාක්ෂාත් වේවා. මේක සඳහා මේ එක වාක්‍යයකට මට අර්ථකථන දෙනවා නම් මම බොහොම ස්තුතිවන්ත වෙනවා. හිත පිට ගියාට පස්සේ හිත ආපහු ගන්න හැටි මට පොඩ්ඩක් මේ එක වාක්‍යයක් තියෙනවා මේකේ. මොකද එළියෙන්දී අන්න ඒක ඒ කියපු එක නම් පොඩ්ඩක් කැමැතිද මෙන්න මේක වෙන්නේ කොහොමද කරන්නේ කොහොමද කියලා ලুকু තොරතුරු රාශියක් අපිට සාකච්ඡාවට ඇතුල් කරගන්න පුළුවන්. මොකද ලියලා සිත නිතර විසිරියන්න බලනවා නැවතත් භාවනාවට යොමු කරගන්නවා අන්න ඒ වාක්‍යය නැවතත් භාවනාවට යොමු කරගන්නවා කියන එක කැමැතිද මන්දා ඒ ලියාපු එකන අපිට පොඩ්ඩක් තව විස්තර දෙන්න ඒක පිළිබඳව එතකොට හරිය ලස්සන තුරුතු ටිකක් එළියට එනවා කැමැති නැහැ ඔක්කොමලා අල්ලීම ඊර්ෂ්‍යාකාරෝ එක්ක අම්මු කොන්නයියෝ මම මෙච්චර කතා කරනවා එක් එක් කැමති නැහැ තමන්ගේ තොරතුරු බින්දක් දෙන්න. ඔක්කොම ආණි වගේ. ඒ නිසා අන්තිම ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ මේමය දවසකට කොච්චර භාවනා කරන්න ඕනද කියනවනම් දවසකට පැය 24කුත් හමාරක් භාවනා කරන්න. එතකොට තමයි යන්තම් හරි භාවනාව හරියන්නේ. මම කොච්චර පිස්සු ගලින්න ඕනද කියලා ලයිස්ට් මගෙන් අහන්න. පැය 24කුත් කළා භාගයක් කරන්න. එතකොට නම් අර වගේ ප්‍රශ්නට උත්තර දෙන්න බැරි කෙනෙකුට භාවනා හරියන්නේ ඉඩ තියෙනවා. භාවනාවෙන් තොර ගත කරන හැම චිත්තක්ෂණයකම අපාගාමී කියලා හිතන්න. යෝ කොච්චර ඔයගොල්ලෝ පින්කන්තේ කතා කරා අනින්ජාවි සංකාර පුඤ්ඤාවි සංකාර පුඤ්ඤාවි සංකාර කිව්වත් ඔක්කොම සංස්කාර. සබ්බේ සංඛාරා දුක්ඛ. භාවනාවෙන් ගත කරන හැම එකක්ම අනිත්‍යයි හැම එකක්ම දුකයි. නිසා මම කැමති පැය 27ක භාවනා කර දවසකට තවත් පැය භාගයක් දානවා නම් මට කියාගත හැකි අනේ ඉස්සරහට දුකක් එන එකක් නැහැ කියලා. වංශනයි ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව වඩීමේදී නාසිකාග්‍රයේ සිත පිටවාගෙන ආශ්වාස ප්‍රශ්වාස දෙක හිත යොමා සිටීමේ එක වේලාවක් යන විට උඩුතල විශාල වී ඇතිසේ දැනේ. ඒ දෙස බලා සිටනකොට අපේ හේවීමක් වැඩි දෙයක් දැනුනි. ගරුස්වාමීන් වහන්සේ මේ පහදා දෙන්න. ස්වාමීන් මේ අත්භාවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. එතකොට මේ වගේ අර උඩ තොල පිපිල් වෙලා තනිසි වෙලා කපුවේ ගැස්මක් එන එක ආනාපාන සති භාවනාව බලාගෙන සිටීමේ බාධාවත්ද කියන ප්‍රශ්නේ මට තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න කරු කැමැතිද කියන්න මේ විදිහට අර තොල පිපියල් වෙලා තනිශීලා තියෙන ගතිය නිසා ආනපාන කරගෙන යන්න බැරි විදිහට බාධාවක් එනවද? නැත්නම් අතන මෙතන දැනෙන මේ සංඥා තමන්ට බාධා වෙනවද කියන එක දැනගත්තොත් නම් උත්තරේ හරිය පරසරණයි. මේ මම බලන්නේ බබාලා ටික කතා කරවන්න. මම ගියාට පස්සේ නම් කතා කරනවා ඇති. මෙතෙන්දී යන්නම. ඒ නිසා මම ඉල්ලා ඉනවා මම බොහොම සරල ප්‍රශ්නයක් අහන්නේ. මේ භාවනා කරන යනකොට Tamanට ආනපන ඉන්න ගමන් උඩුතල පිපිල් වෙනවා, තඩිෂ වෙනවා, දැනෙනවා. පපුවේ දැනෙන මේ දෙක මේ කරගෙන යන සතිය ප්‍රවැත්වෙන මූල කර්මස්ථානත් එක්ක ගණකිනුට බාධාවත්ද කියන එකයි මම මේ කට උත්තරයක් ගන්නවා. ඉතින් කතා කරන්නේ නැත්තම් මම කියනවා බාධාවක් නෙවෙයි න කරුණාකරලම කරගෙන යන්න. බාධාවක් නම් විතරක් අපි පිළියම් හොයමු. බාහ්‍ය ස්වාමීන් වහන්සේ ආධුනික යෝගීත්වයේ සක්මන් භාවනාවේදී බොහෝසේ සිත වෙනත් අරමුණු කරා ගමන් කරයි. එහෙත් මානසික වෙන අරමුණකට ගියා යන්නේ මෙනෙහි කර ඒ අරමුණ පිටගේ බව දැන නැවත වහාම සක්මනේ යෙදෙන්නේ. ඒ ගැන නිවැරදි කර දෙනමින් කාර්නික ඉල්ලා සිටිමි. සක්මන් කිරීමේදී යටිපතුල්වල වේදනාවක් කකුලේ වේදනාවක් දැනෙන්නේ මා නිවැරදිව සක්මන් භාවනාව නොකළ නිසාද. ඔබ වහන්සේ නිරෝගී වේවා. සුවපත් වේවා. නිර්මාණශීලීව ලබත් ඉස්සලගෙනාට වැඩිය මෙයා අර හිත පිට යනවා ආබව ගන්න කතාව තියෙනවා මම නැවතත් ආනා මේ සක්මන් කරගෙන ඉන්නකොට ඒ පිට ගිය හිත නැවත වමට දකුණට ගන්නෙ කොහොමද නැත්නම් ගත්ත බව දන්නේ කොහොමද අන්නේ පිළිබඳව තොරතුරු ටිකක් මම ඉස්සෙල්ලා කරාට බැගෑ වුණා වගේ මෙතනත් බැගෑ වෙනවා ඒ පිට යන්නේක ඇත්ත ඒකට අපි පැත්තක තියමු පිට ගියේ කාපව එන එක පිළිබඳව තොරතුරු ටිකේ තමයි මුළු භාවනාවම රැඳිලා තියෙන්නේ. ඉතින් මේ දෙන්න මේක මතු කරලා පෙන්නලා තිනවා. ඉතින් මට ඕනේ ඒක අත්දකපු කෙනාගෙන් ඒක පිළිබඳව කට උත්තරයක්, ඇද්දුට සාක්කයක්, අද්දුට සාක්කයක්. ඒ හරහා ලොකු පාරක් විවෘත වෙනවා. ඒක නිසා කැමැතිද මේ කෙනා සක්මන් කරනකොට හිත පිටේ ගිය කාපව එන්න නැම්මේ මොනතරම් තොරතුරු මොනතරම් විස්තරයක් මොනතරම් අත්දැකීමක් මොනතරම් අත්‍යනීයව තමයි තියනවාද කියලා සභාගත කරන්නේ හරි මයික් එක පිටත් කරනවද? මම ඕන් කරලා දෙන්න. අවසරයි සම්හංශ මේක පිටට අරමුණෙන් වෙනත් අරමුණක් කරා ගිය බව දැනගන්නවා. ඒකකොටම මේ දැන් මම දකුණු මේ වම දකුණු කියලා තමයි මේ සක්මනේ දෙන්නේ. එතකොට ඒ අරමුණ ගිය බව දැනගෙන ඒ ආපහු ගහම දකුණු කකුලට දකුණ තියෙනවා නම් එහෙම යොමු කරනවා තියෙනවා නම් එහෙම අපසරයක් අර සක්මනේ නෙමෙයි විදිහටම යෙදෙනවා. ඒකට ඒකෙදි මම මේක ගන්නවද නැත්නම් දැනගත්ත ගමන් හිත ලැජ්ජ හිතිලා අප වරමුණට එනවද කියන දෙකෙන් වඩා ප්‍රකට කොයි එකද? අවසරය සංහාසය කියන්නේ හිත තමන් අපව වැරදි තැන ඉන්නේ මම වමට දකුණට ගන්නවද නැත්නම් වැරදි තැන ඉන්නවා කියලා දැනගන්නකොට මේ හිත ස්වභාවයෙන් ප්‍රകൃතියෙම අරමුණට එනවා කියන එකද වඩා කොයි දෙකද ඔව් එතකොට ඉස්සලකනකුත් මම බලාපොරොත්තු මේ වගේ සාකච්ඡාවක් එතකොට මේ වැරදි දේ වැරදි බව දැනගත්තට පස්සේ නැවත හරි තැනට ස්වභාවයෙන් එන එක නෙවෙයි සාමාන්‍ය හිතේ ප්‍රകൃතිය. වැරදි වැරද්දට යන්නේ. දැන් මොකද්ද අපේ ළඟ තියෙන ගුණයක් නිසා මේකට කියන්නේ බයලජ්ජාව කියලා. වැරද්ද ඉන්න බව දැනගැනීම විතරයි ඕන කරන්නේ. එතකොට යාපව් අරමුණට එනවා. ඉතින් අරමුණට එන එක හොඳයි නේ. ඒක පිළිබඳව අපිට වාද කරන්න දෙයක් නැහැ එතකොට අපිට කියන්න පුළුවන් යම් වෙලාවක මේ හොඳ අරමුණේ ඉඳලා වමේ දකුණලා පිට යනවා. යම් ඒක දැනගත්තට පස්සේ පිට නන්නතර වෙච්ච අරමුණ ආපහු අරමුණට එනවා මේ දෙකෙන් අපි පිට යන්නේ ගැන කනගාටු වෙන එක නම් ඔක්කොමලා කරනවා කවුරක්වත් මේ කිය හිත ආපහු එන එක ගැන සතුටු වෙන්නේ නැති එක තමයි අපේ ජීන මොඩකම ඒකට තමයි අපි කියන්නේ අවිද්‍යාව කියලා ඒක තමයි අපි කියන්නේ අපි පවට කැමති පින්නට කැමති නැහැ දැන් බුදුරජාණන් වහන්සේ අපිට ඉතාම උතන ගිය කිනාට කියනවා ඔබ බලපන් ඔබට හිතට මේ නික්ලේශිතන දුන්නට ඒකේ හිතියට ඔබ ප්‍රයත්න කරාට ඔබට පැදුරටත් නොකිය හිත පිට යනවා. එතකොට ඔබ දන්න දැන් මේ පයේ නෙවෙයි හිත තියෙන්නේ ඇහි කනේ නාසයේ. එතකොට මේ මොකද්ද දැනවකින් කාර්යම අතිමානුෂික ශක්තියකින් කියනවා මම වැරදි තැන ඉන්නේ කියලා. කියනවා මම ඉන්න ඕනේ පයේ හිත පිට ගිහිල්ලා. ඒක එන්නේ කොහොමද කියලා කියන්න කිසිම කෙනෙකුට අයිතියකුත් නැහැ, පුළුවන්කමකුත් නැහැ. මම ඉන්නේ වැරද්දක බව තියෙනවා. මේ දැනගත්ත ගමන් හිත ආපහු මූල කර්මත්තාන්ට එනවා. එතකොට අපි ධම්ම දවසක හිතනද මුළු ලෝකෙම අමතක කරලා වැරදි තැන ඉඳලා හරි පැනට හිත එන එක සතුට වෙන්න ගත්තොත් අපිට දවසකට කී ලක්ෂ කෝටි වාරයක් සතුට වෙන්න පුළුවන්. එච්චරයි භාවනාව කියන්නේ. තේරුණාද? මම බලන්න ওই වචනෙන් කියමු බලන්න මම මේ තේරුම් කරන හදන දේ. හිත පිට ගියාට මේ ඒ ගැන කනගාටු වෙන්නේ නැතුව හිත මේ මම අරමුණට එන එක ගැන සතුට වෙලා දිගින් දිගටම ඉස්සරහට භාවනා කරගෙන යනවා. හරි එසකට පිට යන්නේ ගැන පිට යන්නේ අපිට කරදරයක් නෙමෙයි අපේ පරිශ්‍රයෙන්ට අමුදවියක් වෙනවනේ. ඒකට පිට යන්නේ එක ජොලියක්. තේරුණා? මෙච්චර කල් දුකක් තිබුණ එක දැන් සතක් පාටපත් වෙනවා. පිට යනවා කියලා අඬ අඬපු කෙනා දැන් ප්‍රමෝදයක් පහල කරගන්න පිට යන්න නැතුව බෑනේ අපිට එන බව දැනගන්න. දැන් මේක දැනගන්න ඕන හිතපු ගමන් එනවනේ. ඒක සතුටු වෙන්න කිව්වම අපිට කියන්නේ උඹට යන්න පුළුවන් ඵලයන්. මයි කිසි බාධාවක් නැහැ. බාප හැරලා ඉන්නේ ගැන මම සතුටින්. එහෙම නැත්නම් ජයග්‍රාහීව එහෙම නැත්නම් මංගලාවතරණයක් වගේ බලාගෙන ඉන්නවා නම් අපිට දවසකට පිට යන හැම චිත්තක්ෂණයම සතුටු වෙන කොනක් තියෙනවා. ඉතින් මේක කල් ඔබ දැක්කේ නැති නිසානේ අපි දැක්කේ අපේ නරක පිට පිට යනවා සද්ද ඇහෙනවා හිත අවචීත හිතනවා කර්තමාන හිතනවා අනම්මනම් කිය පිට යන හැමතැනම විදි අප වෙනවනේ නැත්නම් බැලන්ස් වෙන්න බෑනේ දැන් භාවනාව කරන එක නා යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ පිට ගිය ගැන කතා කරන්නේත් නෑ පශ්චාත්තාප වෙන්නෙත් නෑ පිට යන හැම වෙලාවෙම අපව එනවා කියලා හිතලා එන එකට සාදර වෙනවා ආරාධනා පූර්වක විචාම පරියන්කේ විතරක් නෙවෙයි සක්මනේ විතරක් නෙවෙයි ඉදින්දා වැඩවලදී තෝක් වෙනවා. ආන්න ඒකට ටෝච් එක ගහලා බැලුවොත් ඒකට සර්ච් ලයිට් එක දාලා බැලුවොත් ජයනාංශේ සඳහන් කරනවා අපිට ප්‍රීතියක් අපිට ප්‍රමෝදයක් පහල කරගන්න තියෙන සෑම වාරයක්ම අපි යටපත් කළ පිටගියෙක් ගැන කනගාටු වෙන්න විතරයි අපි මෙතෙක් කල් කතා කරේ ජීවිතේ. මේක ඉතල ඕ වෙන්නේ නැති නමුත් අපි දන්නේ නැහැ. නමුත් දැන් අපි සතියින් ඉන්න නිසා අපිට මේක පිළිබඳව හොඳ පොත්තැබීමක් තියෙනවා. හොඳ විස්තරයක් තියෙනවා. ඒක නිසා අපි මේක පුරුදු වෙච්ච දවසේ අපි කියනවා අයෝනිසමංසකාරයෙන් යෝනිසමංසකාට ගියා. මිච්ඡා දිට්ඨිය සම්මා දිට්ඨියට ගියා. වැරදි ආකල්පේ හරි ආකල්පට ආවා. වැරදි විචාර විචාර බුද්ධි හරි විචාර බුද්ධියට ආවා. ඒ බුදුම ස්වාමීන් වහන්සේලා මේක උනන්දු කරන්න ලස්සන සමීකරණයක් කියලා දෙනවා. බාහිර අරමුණට යන්න ඉස්සෙල්ලත් සතියෙන් නම් ගිහිල්ලා ආපහු එන්නේ සතියට නම් ඒ අරමුණෙන් හිත කෙලිසිලා නැහැ කියලා හිතාගන්න කියලා. පටන් ගන්නෙ සතියෙන් නම් ටිකක් කල ඉඳලා ආයෙත් එන්නේ සතියට නම් ඒ අතරමැද කෙලෙස් අවෝසි වෙනවා. කෙලෙස් නිෂ්ක්‍රීය වෙනවා. කෙලෙස් ක්‍රියා වෙනවා. දැන් අපි දන්නවා එතකොට ශිල්පේ කෙලස් ආවට කෙලස් අවලංගු කරන හැටි කෙලස් නිෂ්ක්‍රිය කරන හැටි කෙලස් නිකන් ක්‍රියාවට පත් කරන හැටි නිර්මල කරන හැටි තේරුම් ගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා ඉස්සරහට මේ සති ශක්තිය යොදවලා අනන්ත අප්‍රමාණ රැස් වෙන තියෙන කෙලෙස් ඔක්කොම තේරුම් ගන්න ඒවා නිෂ්ක්‍රිය කරලා ඒව අභාවක් බවට පත් කරලා මේ සතිය බලය වීර වික්‍රමය පරාක්‍රමය පෙන්වන්න උඹ ඕන දරස්තිය අධිකවට උඹට පුළුවන් දාපෝ ගෙදර නැවිත් ඉන්න බෑ ගෙදර ගන්නවා අපි ඒකට මොකම හරි දකුණා ඉඳගෙන ඉන්නකොට අපි දන්නවා ගෙදර කියන්නේ ආශ්‍රස් ප්‍රසවාස දෙක කනකොට යනකොට දන්නවා ගෙදර කියන්නේ කනකොට යනකොට අරමුණට. ආන්න ඒක දන්න මනුස්සයා නන්නත්තර වෙච්ච ගමන් බල්ලට ඉංජුජු කියන්න ඕනේ නැහැ. ඌ දඩාවතේ කියලා කතා කරපු ගමන් වලිග වනාගෙන ගෙදෙට්ට. මෙන්න මේක තමයි අපි මුළු සංසාරෙම භාවනාවක් වශයෙන් ඇති කරගත්ත බයලජ්ජාව. ඉන්ද්‍රිය দমনේ සීලේ. මේක නැති සීලේ කියන්නේ සීලබ්බත පරාමාසය. නිකම් බොරු මතු පිටින් තියෙන එකක් තමයි ඇතුළට හැබැයි වෙලා නැහැ. මෙන්න මේක තේරුම් ගත්තොත් ගෙදර හිටියත්, ඉඳගෙන හිටියත්, හිටගෙන හිටියත්, කොහේ හිටියත් ආපහුත නැමිලා එන තැන දිහා බලන්න. ඒක තමංගේ භාවනා ශක්තියක් බව දැනගන්න. මේ සතිය වරණගෙන බවක් දැනගන්න. මේ සතිය බලවත් වෙන තැන බව දැනගන්න පටන් අරගත්තොත් වෙනද හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන එකනා ඒකම ප්‍රමෝදයක් කරගන්නවා ප්‍රීතියක් කරගන්නවා. ඒකට කියන්නේ uh, anxiety change into pleasure. පිට ගියා කියලා පශ්චාත්තාප වෙන පසුතැවීම දැන් ප්‍රීතියක් කරගන්නවා. එකම දේ බලන දෘෂ්ටි කෝණය වෙනස්. ඉතින් ඒකයි මම ඉස්සෙල්ලා කරගෙන කිව්වේ ප්‍රශ්නේදී හිත පිට ගිහිල්ලා ආපහු එන එක ගැන පොඩ්ඩක් සබාගත කරන්න කියලා. එතකොට අපි නොදැක්ක පැත්තක් මේ මේ චිත්‍රයේ තියෙන කුසල් පැත්ත, දිලිසෙන පැත්ත, සුබ පැත්ත, සුදු පැත්ත සත්‍යපත් පැත්ත පෙන්ලා දෙන්න පුළුවන්. නමුත් මේ මේ පෙන්ලා දෙන්න අනිවාර්යයෙන්ම දෙබසක් කරහා තමයි කරන්න පුළුවන් මේ. ඉතින් ඒ හිත පිට යන එකට වෛර කරන්න එපා. හිත බුදුහාමුදුරන්ගේ හිත පිට යනවා කියලා විතරක් මතක තියාගන්න. හිත කියන්නේ පිට යන එක. පිට යන්නේ නැත්නම් මැරෙන්න ඕන. ප්‍රශ්නේ එතන නෙවෙයි තියෙන්නේ පිට ගියාට පස්සේ අපිට කොච්චර ලේසියෙන් අනායාසව අර අරමුණට ගන්න පුළුවන්ද ගන්නකොට අපි පිටේ ගිය ගැන කනගාටු වෙනවනම් පුතඥයි ඇතුළට යන ගැන සතුටු වෙනවනම් ආර්යයන් වහන්සේ නම බොහොම සරල වැඩක් තියෙනවා මේක බහුල නම් පුතඥයි මේක බහුල නම් සීක ආර්ය භාවයට ඉතින් කවුද ඔකට බාධා කරන්නේ බාහිරේ කවුරුත් නැහැ යන අරමුණ බලපන්නේත් නැහැ මේක අරමුණ රාග ද්වේෂ මොහ වෙන්න පුළුවන් රූප වේදනා සංඥා සංකාර වෙන්න පුළුවන් ඕන එකක් වෙන්න පුළුවන් නමුත් දන්නා මෙන්න මෙතෙන්ට එන එක හරිපාර මේක තමයි අපේ හැබැයි නිවහන ආයන පාර දිහා සතුටි ඒ මට මතකයි තියෙනවා සින්දුවක් එක ඉන්නේ මගේ තැටික වඩා සවුත් වෙලා මේ දවස්වල මේ නම්පරු දිනකා සුබ දසුණක්සේ ඇයිදෝ යලියාවේ පෙර දිනේකමා හැර ගිය ඔබ නපුරු දිනක සුබ දසුණක්සේ ඇයි දෝ යලි ආවේ යන හැම එකක් වෙනවා කෙලෙස් වලට කවදාකවත් බැඳ ඇද බැඳ බාගෙන මේ ශක්තියක් නැහැ එයා ඉවර වෙච්ච ගමන් හිත එන්නේ ඒ පුණ්‍ය භූමියට නම් සතියට නම් අරමුණට නම් ඒ බව Taman දන්නවනම් ඒක තමයි යෝනිසමංචකාරය කියන්නේ ඒක දන්නේ නැතුව තාමත් හිත පිට යන එක ගැන කතා කරනවා නම් එයා ඒ තරම් කෙලෙස් වලට කැමති කෙලෙස් සමාදන් වෙනවා අකුසල සමාපත්තියට කැමති මේ පැත්තට එන එක නම් කුසලයට කැමති කුසල සමාපත්තියට කැමති සමාපත්තියට සමවදින්න වදින්න අකුසලේ අහෝසි භාවයටපත් වෙනවා ක්ෂය වෙනවා වැය වෙනවා නික්ලේශී බවටපත් වෙනවා ඒ තරම් සරල ක්‍රමයක් සරල නැහැ ඒකේ ක්‍රමේ බොහොම ගම්බීරයි මේක කරන්න පුළුවන් එකම සතා මනුෂයා විතරයි නේ කාටවත් හිතන්නවත් බෑ. එතෙන්ද ගණ්ඩත් මිනිස්සුයෙකුට උනත් ඒක තීරුම් කරලා ගන්න අපි කොච්චර සාකච්ඡා කරලා කොච්චර එකලස් කර ගන්න ඕනේද අපේ දෙබස ඒ වුණත් මට සැකයි මෙතන ඉන්නේ කීයට කී දෙනාට මේක තේරෙන්නේ කියලා. 100න් කී දෙනෙකුටද මේක ධර්මයක් කියලා තේරෙන්නේ. මොකෝ දෙනෙක් කියනවා මට තේරෙන්නේ නැහැ මට ගැඹුරුයි කියලා මොකද ඒ තරම් අකුසලයට කැමැති. වෙන්නම් මොකක්වත්ම නෙවෙයි. මේ තරම් කුසලයේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක උගෝදෙනෙක් අත්දකින්නේ පරියන්කයට වඩා සක්මණේ. මොකද සක්මණේ පය ගැටන හොඳට සැරයි. හිත පිට යනවා වැඩි ඇස් දෙක අරලා තියෙන්නේ. අවදීන් වැඩ කරනවා නම් ඒ පිට යන හැම වෙලාවම ආපහු වෙන එක බලන්න. ඊට පස්සේ ඒක යොදවන්න බලමු පරියන්කයට. පරියන්කේ මේ දෙක ඊටුවට පස්සේ එදින්ද වැඩවලදීත් අපිට එක්කෙනෙක් කියලා කතා කරයි අරෙන් අකුණක් ගහයි මේන් සද්දයි අර කරන්න ඕනේ මේක කරන්න ඕනේ ඒකට පිට යනවා නමුත් දැනගන්න ඕනේ මගේ නිවහන කියන්නේ මොකක්ද කියලා ඒක. ඊට පස්සේ නිවහනට එන වෙලාව දැනගන්නකොට පරියන්කේ ආනිසංස සක්මණේ ආනිසංස ඒ වෙලාවට ලැබෙනවා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මේ මම හරස් ප්‍රශ්නට උත්තර දෙන්න ඉදිරිපත් වීම ගැන. ඒ ප්‍රශ්න දෙවෙනි කොටස කියමු. ඊටින තව කොටස. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආධුනික යෝගීක් මේ නෑ නෑ අර මේ පිට යන එක නම් ඒ ලේඛනයේ අවසානයේ වාක්‍යයක් තියෙන තව ප්‍රශ්නයක්. සක්මන් කිරීමේදී යටිපතුල් වල වේදනාවන් කකුලේ වේදනාවන් දැනෙන්නේ මානිවරදී සක්මන් භාවනාව නොකර නිසාද? නේද වේදනාව මතු කරගන්නේ අපි භාවනා කරන්නේ. ඉතින් සම්පෝලේ පය හැපෙනවා කියන්නේ වේදනාව කොයි කියන දුක් ඔය කියනවත් දුක් වේදනාව ගැන කතා කරලා වෙන්නේ නැති. නමුත් අහන්න හිතෙන් මේ වේදනාවේ ආපු වෙලාවේදී සතිය පිට යන්නෙම නැහැ. ඵලයන් කිව්වත් යන්නේ නැහැ. ඉතින් කොච්චර ලාභ? දැන් පය තියෙනකොට හුස්ම ගන්නකොට නම් ඕකේ ඉඳලා හිත පිට යනවනේ. වේදනාවක් ආපු වෙලාවට බලන්න ඵලයන් කිව්වට යනවද කියලා. ඉතින් කොච්චර ලාභයි? දැන් ආනවා මේ වැරද්දක් නිසාද ස්වාමීන් වහන්සේ වේදනාව ඇවිල්ලා තියෙන්නේ කියලා. එනිසා කායන පස්සනා කළා දක්ෂිනාට පස්සනා වේදනාට පස්සාට යන්නේ. ඒකට තියෙන ප්‍රධානම ලාභය තමයි වේදනාවක් ආවට පස්සේ අනේ වෙන දෙයක් කල්පනා කරපන්කො මෙතන මෙලයිට ඵලයන් පොඩ්ඩක් එළියට ගිහලා වරෙන්කො කියන්නකො යන්නේ ආන්නේ ඒක දාගන්න හරි පැත්තට ඒකවල වේදනාව දරන්න පුළුවන් එකක් නම් ලාභ දෙකයි පිට යන්නේ නැහැ තීන වේදනාව දරන්න පුළුවන් ඒකට ඒක ප්‍රස්තුත වෙනවා මට සතියේ තියෙන බාට නැත්නම් ප්‍රස්තුත වෙනවා මැරෙ නැති බාට ප්‍රස්තුත වෙනවා නිින්ද ගිලා නැති බාට ප්‍රස්තුත වෙනවා ක්ලාන්ත වෙලා නැති බාට එතකොට මේ වේදනාව ලොකු අසන්නක් පාටපත් වෙනවා මේ මම කියන්නේ නිතරක ජයක් බවට පත් වෙනවා. නමුත් අපි හිතලා තියෙන මේ භාවනාවට ආව ගමන් වේදනා සියල්ලම අයින් වෙන්න ඕනේ, දුක් සියල්ලම අයින් වෙන්න ඕනේ. මන්ට මේ මම සුද්ධවන්තෙක් වෙන්න ඕනේ කියලා. ඒක නෙමෙයි භාවනාදී වෙන්නේ මේ වේදනාව හරහා සතිය කියන බාට, මැරිච්ච නැබ්දාට, නින්දර ගිලන්ති බාට, කාන්ත වෙලා නැති බාට ලකුණක් ගන්නවා හැබැයි මේ වේදනාවල් දැරිය හැකි මට්ටමේ ඉන්නකොට තමයි ආධුනිකයට ලේසි. පහු වෙනකොට දැරි මේ මට්ටම ටික ටික වැඩි වෙනවා. ඊට පස්සේ අන්තිමට මාරාන්තික වේදනාවක් ආවත් කකුල කැඩෙන අංශභාග වෙන වේදනාවක් ආවත් යෝගාචරණ මේකත් යෝග වේදනාවක්. පුංචි උනත් ලොකුනත් වේදනාව පුංචි වේදනාවෙන් පටන් අරගන්න එන්නේ එන්නේ එන්නේ විචීමේ ශක්තිය වැඩි වෙනවා. ඒ ඒ ඉහළ කෙලවර වේදනාව යොසීමේ ඉහළ කෙලවරක් නෑ මේ ලෝකේ. අන්තිමේට මාරාන්තික වේදනාව මාරාන්තික වේදනාවට විකටවත් වේදනාවක් කියන එක නෙවෙයි සතිය කැඩෙන්නේ. ඒ නිසා ගාකල් දරුණු වේදනාව පවතින වේලාවකදී ඒක නැති කිරීම සඳහා බටහිර රටක කරන ලද පරිවේෂණ කන්තියක සඳහන් කළා තියෙනවා. සතියේකට හරිෂෝක් ධර්මයක් කෙනීම බුද්ධහම උජිත කළ දක්වලා තියෙනවා. මේ සතිය වටන කෙනාට හෝ හිත හදාගත්ත කෙනාට වේදනාව නොවන එක නෙවෙයි සිද්ධ වෙන්නේ. දැරීමේ ශක්තිය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා වේදනාව තුනට මුවින්න බැනේ ඉන්න කාටවත් කියන්නේ නැහැ කාට කියන්නේ. එහෙම නැත්නම් අපිට පොලිම ගිහලා දොස්තරට කියන්න පුළුවන්. එයා ඉන්ජෙක්ෂන් එකක් ගන්නවා. වේදනානාශකයක් එදා ඉඳලා සදා කාලික ලෙඩෙක් පාඩපත් වෙනවා. පළවෙනි බෙහෙත දීපු දවසේ ඉඳලා ඌ පාමසූත්‍රල ඉන්ඩස්ට්‍රි එකට කඹරණ එකක් බාටපත් වෙනවා මැරෙනකම් බේත් කිරි නැත කරන්න බෑ. ඒක නිසා දන්න කෙනෙක් වෙදෙක් දොස්තර කෙනෙක් ගන්න යවන්න එපා. ඒක දොස්තරලා හොඳටම දන්නවා. ඒක නිසා දොස්තරලා කවදාකවත් තමන්ගේ ගෙදර අයට ඉංග්‍රීසි දෙකක් දෙන්න කොත්තමල්ලි දෙනවා. ඕනිමේ ණයට ලයිෆ් ස්ටෝරියනවා. තා වැඩි කල් යන්නේ නැහැ ඔය සෙල්ලම. තා දැන් හොඳටම ආසන්නයට ඇවිල්ලා තියෙනවා. පළවෙනි හැරේ පොලිමීටර් එකට දුන්නොත් බේතත් ඒකගේ ධාත්මතු පරම්පරාව නෙවෙයි. එනි වේදනානාශක දීපුවම ඇඟේ ප්‍රතිශක්තිය අඩු වෙනවනේ ඒක ඉතින් හිතනම නතර වෙනවා. දරා ගන්න බැරි නම් ඉතින් කරන්න දෙයක් නැහැ. අපායට ගියාට පස්සේ මට ලෝදියක් කරන්න එපයි කියලා යම පල්ලංගේ ගිල්ලන්න බෑනේ. අපායට ගිහ තමයි ඉස්පිරිතාලේ හම්බ වෙන්නේ. අරක ඉල්ලගෙන කන පරිපුවක් මේක කර්මයට එන එකක්. ඉතින් ඒ නිසා මොනින්න බැනේ යසන්නේ නැත්නම් බුදුසන්නාසේ දුෂ්කර ක්‍රියා කරනකොට තුන් රූපේ ෆොටෝ එක පොඩ්ඩක් ඉස්සරහින් තියාගන්න. නියම් පෙනුමට. මේ රජ පැටියෙක් මේ රජ වෙන්න හිටපු කෙනෙක් විඳවපු හැටි මේ බඩාත ගන්නකොට පිටේ පතේ හැම ඇලවිලා කාට ඔක්කත් කිව්වද ඇම්බියුලන්ස් එකක් ගෙන්නන්නට සේලයින් දෙන්න කැටිටර් එකක් දාන්න අයි ඩ්‍රොප්ස් ටිකක් දාන්න මේ හැම ෆිසියෝതെරපි කරන්න කියලා එහෙනම් බුදුන්ගේ දරුවා ඔහු බුදුන්ගේ දුවල පුතාලා ඉතින් ඒ නිසා බලන්න ඉවසන්න පුළුවන් සීමාවේ වේදනාව ආපුවම විතර යන්නේ නැහැ. වේදනාව තියෙන නිසා අනිවාර්යෙන් මැරෙලා නැහැ කියලා තේරෙනවා. නිින්ද ගිල නැහැ කියලා තේරෙනවා. ක්ලාන්ත වෙලා නැති බව තේරෙනවා. අන්නේ විදිහට වේදනාවේ තියෙන අර සතිය දිතුලන පැත්ත පොඩ්ඩක් බලන්න. ඒකම තමයි තේ දැන් කායන පස්සන නෙවෙයි කරන්නේ. දැන් වේදනාන පස්සනාවේ අංකයක් ආපු නිසා වැඩ ගන්නවා. මේක දිගේ කෙලවරක් නැහැ. sky is the limit. ඉවසීම යනවා. කොච්චර දෝ තැනකට කොච්චරද කියනවනම් Tamanට නුස්නා ගතියේදී වේදනාව ඉස්ස ගන්න පුළුවන් වෙනවා. ගෙදර ඉන්න මිනිස්සු නම් කෙලින්ම බයිනවා. මියක්චාට මේ බීරියජිත වේනා ගායනා කරන මොනවා කිව්වත් අහන්නේ නැහැ. මොන දෙයක් ගණන් ගන්න නැහැ නේ කියලා. මොකද ඒගොල්ලෝ කියන්නේ වේදනාව එනවා නම් කෙන්දි ගන්න ඕනේ කියලා. ඇත්ත. අපේ ගල්දු පණ්ඩිත සාංශ කිව්වලු නැකේමනන්ද සාංශ ලියුමක් ලියලා මේ ආවල් ස්ථානේ ප්‍රශ්නක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක මේ මේකයි ඒකේ ඇත්ත මේක මේකේ වැරද්ද. ඔබ වහන්සේට යථාභූතේ වේවා කියලා. අනිසාරේ ලිමත් කියවල නම එතන ඉන්න කට්ටිය කේන්ද්‍රී ගන්න ලෙඩක් තියෙනවා. ඔය නම මොකද කේන්ද්‍රී ගන්න ඕන ලෙඩක් නැන්නේ. ඒක මම බීර ගන්න නේ ඒගොල්ලෝ තුන වෙන්න ඕන මට කොට පිළිතුරු ගන්න දෙන්න ඕන මට ලෙඩක් නැහැ නේ මොකටද කේන්ද්‍රී ගන්න. මොන පඬිතකම කියන්නේ. අපි එමනේ බබා අඬනකොට අම්මට නිකම්ම කිසි ගෑනවා. බබාට කිවිසින් යනකොට අම්මට ඉංග්‍රීසා. ඒ නිසා මේ කය දීලා තියෙන මේ පරිශ්‍රණයකට ඒ පරිශ්‍රණය අපි ඉදිරියට යන්න ඕනේ. යනකොට මේ දැරීමේ ශක්තිය වැඩි වෙන යම් වේදනාවක් තියෙද්දී අර ඉස්සලා කෙනෙක් කිව්වා භාවනා කරනකොට තොල්පත ඉදිමෙනවා, පපුව ගැහෙනවා. මේක දරාගෙන යන්න පුළුවන්ද? සත්‍ය කෙරෙන්නේ නැද්ද? ආයෙ නැචා. කාටවත් අඬව ගන්න එපා. අඬව ගන්න ගන්න තමන්ගේ ආත්මේ තුච්ච භාවයටපත් වෙනවා, ලීන භාවයටපත් වෙනවා, නිහින භාවයටපත් වෙනවා. ආත්ම භංගත්වයක් සිදු වෙනවා. ઈચ્છා භංගත්වය. කාගෙන යන්න මොනම දෙයකට බය වෙන දෙයක් නැහැ. ඔය මොන පෙරක දුවගත්, මොන දොස්තර කිව්වත්, මොන උපදේශකයා කිව්වත් උන් හේරම ආරපාක්ෂිකයි. බුදුජානක මේ කරලා කියන්නේ. ධර්ම වේණිය මෙරියක්. ධර්ම වෙන ඕන දෙයක් කැප කරපන් කවදාකවත් ධර්මය ඔබව පාවා දෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් ප්‍රමාණය විදගෙන යන්න. මම හිතන්නේ සාර වැඩි මේ එකනටම බයිනවා කියලා මම හිතන්නේ අපි යනවා ඊගා ප්‍රශ්න දෙන්න. මේක කාන්තනේ නොනවත්තයි තම ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආධුනික යෝගීත්වයේ පදංග භාවනාවේදී කය කෙරෙහි සිත පවත්වා ගැනීමේදී මා සිත පවත්වන්නේ හිඳගෙන සිටින ඉරියවටයි. එය නිවැරදිද? නැත්නම් කායන්න සදාන් කිරීමේදී සිත පවත්වා ගත යුත්තේ පරිමුඛයටද කණ්ණායම් පහදා දෙන මැනවි. පරයන්ක භවනාවේදී එසේ සිත පවත්වන විට මාහට ආශ්වාස ප්‍රශ්වාස හෝ හිම්මේම හැකිලිම හෝ නොදැනේ. එහෙත් කය සංසුන් වී සැහැල්ලුවක් දැනේ. හිස දෙපසින් පැද්දෙන්නක් වින් ස්වරූපයක් සමහර අවස්ථාවලදී දැනේ. මහට ආශ්වාස ප්‍රශ්වාස රැල්ල හෝ පිම්බීම හැකිලිම නොදැනෙන්නේ මාමුළු කයටම සිත යොමු කිරීම නිසාද යන කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේ නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිවන් දකීවා. ඒ පහම සමානයි. කය තියෙන බව දැනගත්තත් ආහනපානෙ දැනුණත් පිම්බීම හැකිලිම දැනුණත් කය තිබිලා පිම්බීම හැකිලිම නොදැනී ගියත් පිම්බීම හැකිලිම දැනලා ආහනපානෙදලා කය නොදැනී ගියත් සතිය පිටලා තියෙනවා. මේකට සැක කිරීම තමයි මාරපාක්ෂික කියලා කියන්නේ. මේ හරියට වැඩේ කරන ගමන් අරකද හොඳ මේකද හොඳ අරක නැත්තම් මේක කොහොමද මේ කොහොමද අර කොහොමද කියලා කියන්නේ මේ ලැබිච්ච මේ පිහිටවක සතිය නැත්තම් ලාවට පිහිටගෙන ඉන්න සතියට සැක සංකරාශයක් ඇදලා ගන්න. ඒක නැත්තම් කම්බේ යන්න හදනකොට කම්බේට පයින් ගන්න. ඉතින් අසම්බර වෙන නිසා මතක තියාගන්න ආධුනිකයෙකුට කයේ හිත තිබ්බත් ආස්වාස් ප්‍රසවාසයේ හිත තිබුණත් පිම්බීම හැකිලෙන් හිත වෙනවා දිස දෙපැත්ත පැත්ත නලියනවා දුන ඔක්කොගම අදහස් ගන්නේ මම වර්තමාන මොහොතේ ජීවත් වෙනවා මම වර්තමාන මොහොතේ නිින්ද ගිහිල්ලා නැහැ මට වර්තමාන මොහොතේ සීමුර්තිය වෙලා නැහැ ආයි ඇති මොකක් කරේ එතකොට ඔයකේ එකක් එකක පතේ පටන් ගන්න ට්‍රෙන්ඩ් එක පටන් ගන්නවා ආ ඒක දිගේයි අරක තියනවා මේක නැද්ද මේක තියනවා ඒක නැද්ද මේක මගේ දුර්ලභමක්ද කියලා කියන්නේ ඔය ඔක්කොටම උන්නට කියලා ගන්න වැඩ ඒ නැත්තම් අපි කියන විචිකිච්ඡානමිති නීවරණේ වදනෝ බෝ කරලා ගෙනත් දානවා නීවරණ නැත්නම්. දැනගෙන යන්න ඒ නීවරණ නැත්නම් ආවට පස්සේ ඒකට නිසින්ද වැදෙන්න අරින්ද යා දන්නවා පාර. ඔය ආයේ ඒකට සැක දානවා කියන්නේ ධම්මවිචේ සම්පොඥාංගේවත් විචාර බුද්ධිවත් මීමන්තාවත් නෙවෙයි තකතිරුකම. ඒ තකතිරුකම නැති කරන්න ලෑස්තිලා යන්න ඕනේ. එතකොට අපි කරන්නේ මේ වෙලාවට මේ අනවශ්‍ය සැක එහෙනම් කුකුස් එහෙනම් නැත්නම් චින්තාමය ඥාන එහෙනම් නැත්නම් තර්ක ඥාන දාලා අවුල් කරන්න එපා මේක අවුල් වුණාට අවුල් කරාට ඒක රාජපරාජයක් නෙවෙයි අකුසලයක් නෙවෙයි හැම කෙනාම ඒක කරනවා අවුත් මේ සාකච්ඡා කරන එක මාත්‍තර නොවීම සඳහා මගේ නිසින්ින්ද යන්න හදනකොට නැති වෙච්ච නීවරණ කියලා මේකට දාන්න එපා ඔය කොයි එකෙත් හරි කොයි කාරියට සුදුසු එක අල්ලගෙන යන්න දෙන්න. මුල බහින්න අරින්න ඕජාව තියෙන දිහාට, තෙතමනේ තියෙන දිහාට ගලව ගලව බලන්න යන්න එපා. කොයි පැත්තටද මුල් යන්නේ කියලා. ඒක ගහට කරන උදව්වක් නෙවෙයි. වැලයන පැත්තට මැස්ස ගහගෙන යන්න අරින්න කි කරන් තියෙන්නේ ওই යන විදිහ හරි. කොයි එක හරි මෙයා මුලක් අල්ලගෙන හැඩයක් ගන්නකම් සැකේ දාන්න එපා. එහෙම නැත්නම් සැකේ කියන්නේ කෙලේශයක් මාර්ගපාක්ෂික දෙයක්. මගේ මෙහෙම මාර්ගාක්ෂික නොවේවා කිලිස් බරිත නොවේවා පැහැදිලියට බොරදියක් නොවේවා අනාකූල ප්‍රවාහය ආකූල නොවේවා අම්මා නැති අපිට බඩගිනි නොවේවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ පමණයි. අපි අරගෙන තියෙන ඇත්තටම පැයකට තුනකට 10ක් විතර වගේ අපි සැලසුම් කිව්වේ පැයකට. ඉතින් සතිವಾರ සමාප්ත කරන්න ඉස්සෙල්ලා වෙන කාට හරි අරස් ප්‍රශ්න හෝ මේක පිළිබඳව අලුත් ප්‍රශ්න හෝ නැත්නම් කල්දක්වකට උත්තර දෙන්න තියෙනවනම් වෙලාව ගතර කමක් නැහැ. නැත්නම් අපි පැයක විනාඩි 50ක පමණ කාලයක් සක්න සඳහා යොදවන්නයි බලාපොරොත්තු වෙන්නේ. එමනම් අපි නිශ්ශබ්ද භාවයේ බේනේ අතුරු ප්‍රශ්න නැති නෑ. එනිසා අපි මෙතනින් ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. අපි මෙතෙන් පටන් තුන තුන්වෙනි පැය දක්වා කාලේ සක්මණ පැයරගෙන තුනට නැවත පරියන් සම්මා සාමික භාවනාවට එකතු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.